ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් අපි ධර්ම දේශනා පැයට මෙමු සිරුම් දෙනා tempත් වෙලා සාදු කාමයක් පවතුන නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ උනක පරං ආවුසෝ භික්ඛු සම්තුට්ඨෝ හෝති ඉතරීතර චීවරේන ඉතරීතර පිණ්ඩපාතේන ඉතරීතර සේනාසනේන ඉතරීතර බේසජ්ජ පරික්කාරේනාතිති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුද්ධ දේශනාවක් උද්දුත කරලා අපට පෙන්නනවා නාටකර්ණ නැත්නම් අපි සනාත කරන අපි සම්පත්‍ති කර භාවයටපත් කරන පිළිච්ච භාවයටපත් කරන තවත් ධර්මතාවය. ඉතින් ඒක එන්නේ ඊට කලින් කියපු ධර්ම પરම්පරාවක් හරහා පෙන්දා මෙතෙන්ට එනකොට කෙනෙකුට සතුට වෙන්න පුළුවන් ආකාරයක් පෙන්ලා දෙනවා සසරන සනාත ධර්මයක් විදියට. ඉතින් මේ සන්තුට්ටි කියන පදේ ලෝකයේ මනුෂ්‍ය විතරක් නෙවෙයි සීලම සත්‍යෝ සතර පින් තමයි කටයුතු කරන්නේ. ඉතින් ඒ අනුව මේ ප්‍රතිපදාවේදී එක තැනක් ඒ යෝගාවචරයට හම්බ වෙනවා අභ්‍යන්තර වශයෙන් විතරක් නෙවෙයි බාහිර වශයෙන් බැලුවත් නැත්නම් ජන විඥානයේ ප්‍රසිද්ධ වශයෙන් බැලුවත් එයාට මේ හැමදෙනාම හොයන සතුට උපයා ගැනීම ඉතාමත් ධාර්මික ඉතාමත් පරිසරහිතකාමී ක්‍රමයක් ලැබෙනවා. ඉතින් ඒක අර කලින් ධර්මතාවල සාරේ වශයෙන් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක අපි හඳුන්ලා දෙන්නේ ගීයත්තන්ගේ පැත්තෙන් අපි ඊයේ දේශනා අවසාන කොටස මතක් කරපු විදිහට අරබි අරපිරි මැසුන් දායක ජීවිතයේ වශයෙන් එහෙම නැත්නම් ලද දෙයින් සතුටු වීම කියලා මේකට කියනවා. අරපිරි මැස්මයි මේ ලද දෙයින් සතුටු වීමයි කියන එක මිනිස්සයා ගා කල්හිතලා දැනගත්ත එහෙම නැත්නම් කියන මිනිස්යාගේ ඥානගත වෙච්ච ඒකට මිනිස්යාගේ කර්ම ශක්තිය අනුව තියෙන ප්‍රകൃතිය. නමුත් මේ බාහිරින් ආපු මේ විකෘති ධර්ම වගේක් නිසා අපි මේ සතුට පිටින් හොයන්න පටන් ගන්න තියෙනවා උපභෝග පරිභෝග වස්තු වල. එදා ඉඳලා මේ මිනිස්යා අතර ඒ ලබන සතුටක් නැතුව නම් නෙවෙයි ආමිෂ සතුටක් ලබනවා. නමුත් ඒකෙන් පුදුමාකාර ඊර්ෂ්‍යාවක්, ක්‍රෝධයක්, මානයක්, ආයුධ නිෂ්පාදනයක්, තෝතෝ වරපල කියන මේ ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. නමුත් මේ ප්‍රතිපදාව තුළ තියෙනවා එහෙම ඝට්ටනයක් ඇති කරගන්න නැතුව මේ සතුට වෙන හැටි. අනේ සතුට වෙන ක්‍රමයකින් බලනකොට මේ අපිට මේ කාරණා මතක් කරන සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වඩා බුදුරජාණන් වහන්සේ ඒක කියලා පැමිණලා ඉන්නේ. ඉතින් ඒක නිසා මේ කවුරුවක් හිත සන්තෝෂ කරන්න කියන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ ඒක කරලා පෙන්නලා තියෙනවා. ඊ ගාවට තරගකාරී විදියට මේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ තමගේ ජීවිතය ඉතාම සතුටින් අර්පිතකෙන් දායක විදියට ගත කරලා තියෙනවා. ඒක කැත නැතුව ඕන කෙනෙකුට දෙන්න පුළුවන්. තමන්ගේම දුව දරුවන්ට හෝ අම්මා අප්පච්චිට හෝ තමන් ඉන්න පරිසරයට හෝ ඕන කෙනෙකුට මුරලා කියන්න. ඉතින් ඒ ධර්මයේ දන්නේ තිබ ඒ අනුසූරකම හරහ පරිසේ සූරකම හරහ නාථ කරන භාවයේ විනෝට අනාථ කරන භාවයට ඇවිල්ලා තියෙන එක අද ලෝකේ අද වර්තමාන කාලේ විතර ප්‍රසිද්ධ වෙලාවක් මම හිතන්නේ මේ මානවය දැක්කයි කියලා. ඒ තරමටම අද මිනිස්සු අනාථ වෙලා තියෙනවා. මේ සතුට සෙවීමේ අකුසල සම්‍යක් නොවන ක්‍රම වලට ගිහිල්ලා. ඉතින් ඒ හොයන සතුටම සම්‍යක් ක්‍රමයකට කුසලතාවකට හොයාගන්න පුළුවන් නම් මේක දන්නවනම් කෙනෙක් වාද වලින් තොරව මේකට සම්ප්‍රාප්ත වෙයි. නමුත් ඒක දන්නේ නැහැ. එහෙම නැත්නම් ඒකේනා මේක Taman අත්දකලා නැතිකම නිසා යට ගියාට මේ ධර්මතාවය එහෙම පුංචි එකක් නෙක බොහොම බරපතල ධර්මතාවයක්. බොහොම ගරු බරසාර ධර්මතාවයක්. ඉතින් ඒක සර්වචනහන්සේ නාට කරන ධර්මයට ප්‍රතිදේශනා කරලා තියෙනවා. එහෙම නැත්නම් වෙනමම සූත්‍රයක් විදියට අන්තර්ගතයට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. මේ ආර්යවංශ සූත්‍ර ප්‍රතිපදාවේ ආර්යවංශ සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඉතින් ආර්යවංශ සූත්‍රය සතුට ලබා ගන්න පුළුවන් මේ අර්ථික ප්‍රසන්න දායක ක්‍රමය එහෙම නැත්නම් ලද දෙයින් සතුට වීමේ ක්‍රමය ශාසනයේ බොහෝම ප්‍රසිද්ධ දෙයක් අපේ තේරවාද ශාසනය අපි සර්වඥාන්සේ උගන්වපු ප්‍රතිපදා වලින් මේ සත්‍ය විසුද්ධි ක්‍රමයේ තමයි අපි විශේෂණය කළා තියෙන්නේ. තම සර්වඥ දේශනාවේ තියෙනවා නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව, අරියවංශ ප්‍රතිපදාව, සත්‍ය නැත්නම් රත විනීත ප්‍රතිපදා කියන ප්‍රතිපදා රාශිය. ඉතින් අපේ සාහිත්‍යයට ආවේ අපි දන්න තේරවාද සාහිත්‍යයේ සත්‍ය විසුද්ධි ක්‍රමය. නමුත් ඊට ඉස්සර තිබිලා තියෙනවා ගාම ස්වර්ණමය යුගය මේ රත විනීත ප්‍රතිපදාව ප්‍රසිද්ධ දේශපාලන මතේ වෙච්ච ප්‍රසිද්ධ ආර්ථික ප්‍රතිපදා වෙච්ච ප්‍රතිත් ප්‍රසිද්ධ සමාජගත ධර්ම වෙච්ච යුගයක් තිබෙනවා. ඉතින් ඒ යුගයේ බලනකොට පේන්න තියෙන්නේ අපි අද ඉන්න කාලෙත් එක බලනකොට බුද්ධ ධර්මයේ ස්වර්ණමය යුගය කියලා. වෙන විදිහට කියනවා අපි අනුරාධපුර යුගය. එහෙම නැත්නම් ඉන්දියාවේ තිබිච්ච මේ අශෝක යුගයේදී මේක බොහෝ ප්‍රසිද්ධව තිබිලා තියෙනවා. ඒ නිසා අශෝක ලිපිවල මේක මේ රාහුලෝ වාද ඒ අකුරු ක්‍රමයක් කියලා කියන වෙන විදිහකට ලාහුලෝ ආවිසිරත් නැහැ කියලා තියෙන්නේ මේ මේක තිබිලා තියෙන්නේ අපේ මේ හරිවංශ ප්‍රතිපදම අලියවසා කියන නමින් තමයි ශිල්පියර සඳහන් වෙලා තියෙන්නේ. ඒතන සූත්‍ර කීපයක් තියෙනවා මේ මානව ජීවිතයකට ප්‍රතිපදාවක් හදන්න. එහෙම නැත්නම් රටක දේශපාලන ඊවස්තාවක් හදන්න රටකට ආර්ථික ක්‍රමයක් හදන්න රටකට සමාජ ක්‍රමයක් හදන්න. ඉතින් ඒ අනුව ඒ අගේවංශ ප්‍රතිපදාව ලංකාවට ඇවිල්ලා මිහිඳු මහරහතන් වහන්සේ ඒ චුල්ලහත් පදෝපම සූත්‍රයෙන් බණ පටන් ගත්තට උන්වහන්සේලා පුදුමාකාර විදිහට මේක දුවා දක්වලා තියෙනවා. මේ රජපෞලකින් ආවු රජපැටියෙක් මේ මිහිඳු මහරහතන් වහන්සේ කියන්නේ ඊට පස්සේ ඇවිල්ලා අපේ දේවානම්පියතිස්ස රජුරවන්ට අනුලා දේවී ප්‍රධාන සියලු දෙනාට පෙන්ලා දීලා තියෙනවා මේ අරබින සඳාය ක්‍රමය. මේ මේ නිහතමානී ක්‍රමය. මේ ලද දෙයි සතුටීමේ ක්‍රමය. ඉතින් ඒක නිසා ඒ දිවං පිටිස රජුන් කාලේ ඉඳලා අඩු ගානේ රාජකීය પરම්පරා කීපයක් යනකම් ලංකාවේ මේක ප්‍රසිද්ධ දේශනා ක්‍රමයක් වෙලා තිබිලා තියෙනවා ආර්යවංශ දේශනාව. ලංකාවේ රචිත රසවාහිනිය වගේ පාලි භාෂාව හදාරණයට යපු රචනවල පුදුමාකාර කතන්දර කියනවා. ඒ ආර්යවංශ ප්‍රතිපදාව නිසා එදා සමාජයේ සිද්ධ වෙච්ච දේවල් ඒ මිනිස්සු දරු પરම්පරාවලට නිකන් ජාතක කතා වගේ කියලා දීලා තියෙනවා. ඒක නිසා ඒකේ පේන්න තියෙනවා අපේ දැන් මම ඉන්නේ මේ නවසීකන්ති තමයි. නමුත් ලංකාවේ ඉතිහාසය දිහා බලනකොට මේ ගුණ ධර්ම අපේ පිළි දවසේ ඉඳලා අපි බාල්දු જાතියක් පාඩපත් වෙනවා. ගැති જાතියක් පාඩපත් වෙනවා. අපිට ලෝකෙට කියා ගන්න දෙයක් නැති කෙනෙක් පාඩපත් වෙනවා. අපි ලෝකෙන් එනකම් කට අරගෙන ඉඳ පටන් අරගත්තා. ඒ හේතුව මේ සන්තුෂ්ටෝ හෝති ඉතරීතර චීවරේන කියලා කෙටියෙන් දක්වන පදයේ අපිට මතක නැති වෙලා. අපි මේ ලෝකෙට මුරගාලා කිවි යුතු තියේදී අවාසනාව කියන්නේ. අවාසනාව කියන්නේ මම ඒ කුෂ්කර්ම විශයක් වශයෙන් හදාරමින් විශ්වවිද්‍යාලයට යන කාලේ අපේ ආර්ථිකයේ තිබුණේ තේ රබර් පොළොව. අද වෙනකොට ඇඳුම් කර්මාන්තේ තියෙනවා. ඒ ඇඳුම් කර්මාන්තේ ඇමරිකාවෙන් එන කෝටයක නැති වුණොත් අපි ඉවරයි. මේ ඇඳුම් කර්මාන්තේ මේ තරම් තන ලැබුණේ මොකද? මේ ඇඳුම් මොස්තර නිසා. ඇඳුම් මොස්තර කියන්නේ මාස අයෙන් අයට මාරු වෙන එක. මේ මාස අයෙන් අයට මාරු කරන්නේ කාගේ සුභ සිද්ධියද කියලා බැලුවොත් එකක් කෙල්ලන්ගේ කාමයේ වඩා. කෙල්ලෝ නැත්නම් මේ ලිංගික වෙනද බාහිර බාහිර පත් කරා. ඒ වගේම කාම භෝගී කරා. ඉතින් ඒ නිසා අද ලංකාවේ ආර්ථික රඳාපවතින තියෙන්නේ ඇඳුම් කර්මාන්තේ. ඒකට ලද දෙයින් සතුටු නැඳුමක් නෙවෙයි ඕනෙලා තියෙන අපිට අලුත්ම පැටර්න් එක ඕනෙලා තියෙනවා. අලුත්ම මොඩල් එක හොයාගන්න යන්න ඕන වෙනකොට අනිවාර්යයෙන්ම අපිට පිටරටින් ග්ලාස් කවුලුත් තෝරලා තියෙනවා, කෝට එකක් තෝරලා තියෙනවා, රෂන් එකක් තෝරලා. ඉතින් ඒක හැදෙන ජනතාව පුළුවන් තරම් බලනවා මේ විදි වහ ගන්න එක නෙවෙයි ප්‍රශ්නේ, ෆැෂන් එක බලන්න. දැන් තියෙන ඇඳුම් වල ලක්ෂී ස්ථාන විවෘත කරන එක තමයි පැටලෙන්නේ. ඉස්සර තිබුණ ලක්ෂී ස්ථාන වහන්න. ඉස්සර තිබුණ ඇඳුම් ක්‍රමේ තාප්පයක් නම් අද තියෙන ඇඳුම් ක්‍රමේ කටු කම්බි වැටා. පින්නන්න ඕනේ පෙන්නගෙන පොඩ වැට පේන්න විතරක් තියෙනවා. අවශ්‍ය ටික ඉගෙන ගන්න. ඉතින් මේ තරමට යනකොට අනාථ වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. අනාථ වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. අපිට ඒ වෙනුවට සනාත වෙන්න ඕනේ නම් ඒ ආර්යවංශ සූත්‍ර දේශනාවේ ලස්සනට දේශනා කරනවා. ඒ වගේම ඉදා ඉතිහාසයේ ලංකා ඉතිහාසයේ දේශනා වෙලා තිබිලා තියෙනවා. රජවරු ගම් දනව් ආදායම් බදේ නිදහස් කරලා කියලා තියෙනවා මේ ප්‍රදේශයේ මේ ලැබෙන වරිපණම් බදු එකතු කරලා මාස 6කට සැරයක් අරිවස්ස දේශනා කරා. මාස 3කට සැරයක් අරිවස්ස දේශනා කරා. අවුරුද්දක සැරයක් අරිවස්ස දේශනා කරන්න කියලා ලෝකේ ලංකාවේ ප්‍රසිද්ධම ස්වාමීන් වහන්සේලාට රාජකීය ගෞරව දීලා ඒ ශාන්සේ ගෙන්නලා මුළු රෑ ඉස්සේ මේ ආර්යවංශ දේශනා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ මුළු ගම් සේරම අස්වන කපල එකතු වෙලා මේ තීතුත් පැක් මුළුල්ලේ මේ ආදිවාසී සූත්‍ර දේශනාව අහනවා. ඒ අහනකොට මුළු අවුරුද්දෙම වැඩසටහන වල වැදගත්ම ගමේ සමාජයේ තියෙන වැදගත්ම සිද්ධියක් තමයි මේ ආදිවාස තේසනයිසයි වට ආදිවාස බණ පොළවල් ආදිවාස දේශකයන් වහන්සේලා ප්‍රසිද්ධව ඉඳලා තිබුණු යෝගයක් තිබිලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ කාලේ රජුරවන්ට රටපාලනය කරන්න ලේසි මොකද මිනිස්සු මෙච්චර කෑදරනේ. අද දෙයින් සතුටු වෙලා ජීවත් වෙනවා. ඉතින් මිනිස්සු රජුරෝ දෙන්න මේකට වෙලා කරන්නේ අතිරික්තයට හම් වෙන කාලය ධනෙ ශ්‍රමය පුරවන්නලිසය වගේ හදනවා. ලෝවා මාතාවකයක් හදනවා. උනන්දන් දිශාව වගේ කපනවා. ඉතින් අද අපි මෙච්චර දිනුලා උපකරණ තිබුණත් අපිට එන්න හිතා ගන්නවත් බෑ. එදා ඒ හදපු ඒ මන්නේලිසය අපේ ගිරිය වගේ දේවල් අනික් ලෝකයේ තියෙන ශිෂ්ටාචාරයේ දක්වන දේවල් වගේ වාල් වෙනකමෙන් නෙවෙයි උපෙලා. වාල් මිසු වාල් භාවයෙන් දාලා කසයක් තියාගෙන නෙවෙයි කරලා තියෙන්නේ මිනිස්යාගේ ශ්‍රම දානි කරලා තියෙන අත්මෙන් කරලා තියෙන්නේ. ඒ නිසා මේ වගේ තියෙන ධාඩිය උතු වටනහරක් තියෙනවා. ඒක සුතර ආගමික හැඟීමෙන් කරලා තියෙන්නේ. ඒක මේ රාජ්‍යරෝ දනුවක් කරලා කරපු දෙයක්වත් නෙවෙයි. රාජ්‍යරෝ ශක්ති ප්‍රමාණයට උදව් කරනවා. මිනිස්සු ඒක පිළිගන්නවා. එතකොට ඒ හැදිච්ච ගොඩනැගිලි අද මොන භූවිෂමතා ලක්ෂණ අනුව මේවා පිහිටෙවද කියලා හිතා ගන්නවත් බෑ. ඒ වගේම පුදුමාකාර ගුණ ධර්ම පුදුමාකාර දේව බැලම තියෙනවා. ඒක ඔක්කොම සිත් වෙලා තියෙනාට මනුෂ්‍යයා බොහෝම නිහතමානීව ලලදේ සතුට වෙන විදිහට කටයුතු කරා. සංඝයාත් ඒකට පූර්වාදර්ශයක් පෙන්නවා. රජුරුත් ඒක පෙන්නවා. ඉතින් මේකට අපිට රටක් වශයෙන් යන්න බැරි නම් පුද්ගලයෙක් වශයෙන් ගියා ඒ පුද්ගලයාට මේ නාට කරන භාවය එහෙම නැත්නම් මේ පිළිච්ච ගතිය කියලා මේකට කියනවා සාහසික සම්පත්තිය කියලා කියනවා තේරුම් ගන්න වැඩි කල් යන්නේ ඉතින් ඒ නිසා මේක හරි වටිනවා මේ බණ භාවනා කරන සංඝයාව හෝ බණ භාවනා කරන ඒ පිරිසක් වශයෙන් නෙවෙයි කාට නමුත් මේක අහන්න සලස්සන්න පුළුවන් නම් ඒක වටිනවා ඒක නිසා මේ පුනච්චපදං ආවසෝ බික්කු සන්තුට්ඨෝ හෝති ඉතදීතර චීවරේන පිණ්ඩපාතේන සීනාසේන බේපත්‍ය ගිලාන්පච්ච බේපත්‍ය පරිකාරේන කියලායි මේකේ මේ නාථ කරන සූත්‍රේ අන්තර්නාථ කරන ධර්මයේ නැත්නම් මේ දසුත්‍ර සූත්‍රයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේකට සාධක සූත්‍රයක් වශයෙන් ගන්න අරිවංශ සූත්‍රයේදී මේක මේකදී බොහොම විචිතුරු කරලා සතියට මේක සම්බන්ධ කරලා ජීවන දර්ශනයක් විදිහට සර්වඥාන්සේ පෙන්නලා දීලා තියෙනවා. ඒ පෙන්නලා දෙන වෙලාවේ මේ සූත්‍රය දේශනා කරන වෙලාවේ සර්වඥ වහන්සේ සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා අද අටකින් මේ සූත්‍රය වර්ණනා කරලා තියෙනවා. ඉතින් සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න ඉස්සෙල්ලා සර්වඥාන්සේ පද හතකින් මේ සූත්‍රය වර්ණනා කරලා ඉවර වෙලා තමයි සූත්‍ර දේශනා කරන්නේ. සූත්‍රය අන්තර්ගතයේදී මේ ආර්යවංශ සූත්‍ර දේශනාවේදී පද 8කින් වර්ණනා කරනවා ආදිවන්ත ප්‍රතිපදාව අග්ගඤ්ඤා රත්ත්‍ඤා වංශඤ්ඤා පෝරාණ අසංකින්නා අසංකින්න පුබ්බා නසංකීයති නසංකී සම්ති අපපරිමුක්තේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤෝයි කියලා බුදුජානහන්සේ මතක් කරනවා මහන්නේ මම මේ කියන්න හදන ආදිවන්ත ප්‍රතිපදාව ධර්මයෙන් අතර අග්‍ර ධර්මයක් අග්ගඤ්ඤා රත්ත්‍ඤා චිර රාත්‍රඥයි ඒක කියනකොට අපේ සාමාන්‍ය අටුවාව විස්තරයක් දෙනවා. මේක කොච්චර පැරණි ධර්මයක්ද කියනවනම් සර්වජන් වහන්සේගේ පෙරවිසූ කඳ පිළිවෙත දක්නා නුවණ අනුව උන්වහන්සේට මනෝ ප්‍රනිධාය පටන් බුදු වෙන ආත්මය දක්වා බුදුරු 512028 නමක් දැකලා තියෙනවා. ඒ 512028 නමම මේ ආර්යවංශ සූත්‍රයේ දේශනා කරලා තිබෙනවා. ඒ නිසා මානව ඉතිහාසයේ පිටිපස්සට ගියොත් කොච්චරක් ඈතක ඉඳලා එන චිර රාත්‍රත්‍ය ධර්මයක්ද කියලා කිව්වොත් බුදු කෙනෙකුට තේරෙනවා මේක පටන් ගත්ත තැන. ඉතින් කියාගෙන කරන් කියන කාරිනවා වංශඥා. වංශඥා කියලා කියන්නේ ආර්ය වංශයේ අයට විතරයි මේක කරන්න පුළුවන්. අනික අයගේ වැටීම විවිධ මදු මොහොත වලට. විවිධ කෑම වලට. පිටපස්සට යපෙන්නේ නැහැ. විවිධ ගෙවල් දොරවල් හදනවා. මේ අරන්නේ ගිහි ගුහා සීනාසන නෙවෙයි. එහෙම නැත්නම් බේරක පරික්කාර කියලා নানা ප්‍රකාර බෙහෙත් වලට යනවා. අද ඒ බෙහෙත් නිෂ්පාදනය කරන කම්පැනි තමයි පළවෙනි රෝගේ රටවල් ඔක්කොගෙම ආණ්ඩු පාලනය කරන්නේ. ඒගොල්ලෝ තමයි ප්‍රතිපත්ති හදන්නේ. ඒගොල්ලෝ තමයි මේ තුන්වෙනි ලෝකේ රටවල් වලට මොකද්ද වෙන්න ඕනේ කියලා අවුරුදු 20කට ඉස්සෙල්ලා plan කරලා තියෙනවා. අපිට තියෙන තියෙන දඩුවල් ලයිස්තුව ඒ අනුව තමයි නිෂ්පාදන අපේ වෙළඳ පොළට එන්නේ. ඉතින් ඒක වෙනුවට මේ සාමාන්‍ය බෙහෙත් පිළිකරෙන් බේරෙන්නේ නැති. ඉතින් අක්කඤ්ඤා රත්ඤ්ඤා වංශඤ්ඤා ඕරාණිතාමත් කරති. නසංකීයති. මේ හරිවංශ දේශනාව නැත්නම් මේ ලදදී සතුට වෙන ගතිය කවදාකවත් සංකීර්ණ කරන්න බෑ. දන්නෝ දන්නේ. නැති කට්ටිය දන්නේ නැති කට්ටිය ඔය විල්ලජන ක්‍රමයට මේ වහතර ගියාට දන්න කෙනා අතර සංකීර්ණ කරන්න බෑ සංකීර්ණ වෙනකොටම ප්‍රතිපදාවෙන් ගිලියේ. නසංකී ඉස්සන්ති මත්තර පහළ වෙන මෛත්‍රී බුද්ධ සාසනයවත් මේක සංකීර්ණ වෙන්නේ නැහැ. දැනට සංකීර්ණ නැහැ. හිතපු බුදුචාන් මතරගේ ධර්ම සංකීර්ණ උනේ නැහැ. වර්තමානයේ නෑ මත්තර සංකීර්ණ වෙන්නේ නැහැ. අපත්‍ති කුට්ටේ සමනේ බ්‍රාහ්මණේ විඤ්ඤුයි කොච්චර දුමෝස්තර දන්නේ කොච්චර ආහාරයේ විස්තරුකම් පාන භෝජන සංග්‍රහ පවත්තන කොච්චර මාළිගාවල ගත කරන කොච්චර බෙහෙත් පිළිකරට වේදම් කරන ශ්‍රමණ පඬිතෙක් හිටියත් මේ නිහතමානීකම නැත්තම් කවදාහක්වත් කටක් කරලා වචනකින්වත් බන්නේ නැහැ කියලා. කායවත් දෝෂ දර්ශනට ලක් වෙන්නේ මේ නිහතමානීකම. මේ ලද දෙයින් සතුට වෙන ගතිය. ඉතින් මේ වගේ ආනිසංස අටක් දේශනා කර තමයි ආරිවංශ සූත්‍ර දේශනාව කරන්නේ. ඉතින් ඒක ගන්නකොට අපි මේ නහත කරන ධර්ම වල පෙන්වන විදිහට මේ ලද සිවුරකින් සතුට වීම, ලද ආහාරකින් සතුට වීම, ලද සේනාසනයකින් ලැබුම් වලකින් සතුට වීම සහ ලද බෙහෙත් පිළිකරෙන් සතුට වීම කියන එකෙන් අපිට තව කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවා. අපි යම් ප්‍රමාණයකට ඒ ඒ කැපකිරීම තමයි මේ රිට්‍රීට් එකට රෙජිස්ටර් වෙනවා කියන්නේ. දන්නවා අපි ඔය ගෙදර ඉන්න සීනර් පහදුකම් මේ නෑ මෙයාට පස්සේ ඉල්ලෙන් කරන්න ඕනේ කාරයට ස්කවුට් කැම්ප් එකට යනවා. ඒක නැත්නම් පික්නික් එකක් යනවා වගේ. ඉතින් එතකොට අපි දන්නවා මේක එක පැත්තකින් ඇඩ්වෙන්චර් තමයි. හැබැයි ඔය ගෙදර තියෙන වගේ සැප සම්පත් නෑ කියලා ඒ නිසා මේ වගේ පිරිසකට ඒක තැයෙන් දුරට දැන් ඇඟට වැදිලා තියෙන ධන දෙයක්. නමුත් අපිට තව ඉස්සරහට යනකොට මේක තවත් පරිතද කරන්න පුළුවන්. මේක තවත් ඒ අල්පේච්ඡතාවයට යන්න පුළුවන්. හැබැයි අල්පේච්ඡතාවයට යන එක මේ අල්පේච්ඡතාවයට යන එක භාවනාවෙන් තොරව නම් කරන්න. භාවනාවෙන් සුදුසුකම් ලබන්න ලබන්න තමයි Tamante උග්‍ර අල්පේච්ඡතාවලට සන්තුෂ්ඨිතාවලට යන්න පුළුවන් ඒ නිසා ආරෝ පටවන්න යන්න එපා. පින්නේ තියන්න විතරයි මේක කරන්න පුළුවන්. ඒකට අවශ්‍ය භාවනා දැනුම අවශ්‍යයි. ඒකට අවශ්‍ය කරන මූලික ආසන්න සාමන ටික අවශ්‍යයි. එහෙම නැතු ඉතුරු පළියට මේක කරන්න බෑ. කෙරුවොත් අත්ති කිලමතාන් යෝගිට වැටෙන්නේ. ඒකකොට භාවනා මාර්ගේ කැඩෙනවා. ඒ ඉස්සරහට යනකොට යනකොට Tamanට මේ පුංචි දෙයකින් යැපෙන්න පුළුවන් ගතිය තටමලා ගන්න එකක් අසු. ලෝගයක් ඇඳගත්තා වගේ පිටින් දාගත්ත එකක්වත් වෙන්න බෑ. උනොත් ඒක අර කාමසුකලී කාණ්ඩ යෝගයට යනවා වගේම අත්ති කිලමතාන් යෝගයට ගිහිල්ලා තමයි මධ්‍ය ප්‍රතිපදා කැඩලා. හැබැයි භාවනා කරනකොට ඊට තේරෙන්න පටන් අර ගන්නවා මේක එන්නේ එන්නේ එන්නේ එන්නේ සුසර කරන්න පුළුවන්. ශියුම් කරන්න පුළුවන්. කරන්න කරන්න කරන්න තමගේ සතුට අඩුවක් වෙන්නේ නැහැ. භාවනාවට පාඩුවක් වෙන්නේ නැහැ. ඇත්තටම වෙනවා නම් වෙන්නේ භාවනාවේ ඊගාඩ කරන නාටකන ධර්මයක ඉඳසලතිනවා. පුදුම වේගයක් එනවා. උදේ දිවා රාත්‍රී නිතරම අවදි භාවයක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙක් මේ සූත්‍රය හොඳයි බුදුදහමේ කියලා තියෙනවා කියලා තමයි බැරි බර කරේ තියාගෙන අල්පේච්ච වෙන්න පටන් ගන්න එක නෙවෙයි මේකෙන් සඳහන් කරන්නේ. ඒකට සුදුසු භාවනාවේ දියුණුව එනකොට එnde ende ende ende මෙහෙම කියමු. ඒක නිකන් තේරුම් ගන්න මේ ගොරෝසුවට පේන ආස්වාස් ප්‍රසවාසය ක්‍රමයෙන් සිවුම් වීම ඊට පස්සේ අතිසියුම් වීම ඒක හරි. ඒක තමයි වෙන්න ඕනේ. මම ඉස්සර වගේ ආනපානින් නොපෙන්නවට මට කමන්නේ. ඉන්නේ ඉන්නේ තේරුණා සිවුමකට කමක් නැහැ කියලා. අන්න ඒ විදිහට මේ ගොරෝසු දේ සිවුම් දේ ප්‍රතිස්ථා සිවුම් දේ ගොරෝසු දේ ප්‍රතිස්ථාපනය කරලා. අති සිවුම් දේ සිවුම් දේ ප්‍රතිස්ථාපනය කරන ප්‍රතිපදාව වැටෙනවත් එකම කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා මම මේ පාවිච්චි කරන ඇඳුම් තොගේ. මම මේ ආහාරයට දඟල දැඟලින්න. මම මේ සීනාසන වල දඟල දැඟලින්න. බෙහෙත් පිළිකරලා දඟන දැනගෙන ඉතාම ඕලාරික ගොරෝසු තැන ඉඳලා සිවුම්තන්ට යන්න පුළුවන්. සිවුම්තනින් අතිසිවුම්තන්ට යන්න පුළුවන්. ඒ අතිසිවුම්තන්ට යෑම බහුධාමනි ලෝක වචනේ කියන්නේ ප්‍රයෝජනේ සලකලා ප්‍රයෝජනවත් ටික විතරයි කියන්නේ. කොට ගසා ගැනීම සහ සුඛභෝගී එහෙම නැත්නම් පරිභෝගිකත්වයට යන්න ගැතියි නෑ. ඉතින් අර අරමුණක ගෙවන් වීම ප්‍රතිපදාවේ දියුණුවක් කියලා කෙලෙස් අඩුවීමක් කියලාක තේරුම් ගන්න යෝගාචරයට මේ වගේ වැඩමුළු කීයක් කරන්නේ යෝගාචර හිතන්නේ දකපු අරමුණ එන්න එන්න ප්‍රසිද්ධ වෙන්න ඕනේ ලොකු වෙන්න ඕනේ මගේ කියා ගන්න පුළුවන් වෙන්න ඕනේ කියන එක තමයි හරියට කමඨාන සුද්ධ වෙලා නැත්නම් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකත් ඇත්ත කියලා කියන අටුවාචාර්ය වහන්සේ ආනාපානේ හැර අනික ඕන අරමුණක් වඩනකොට අරමුණ එන්න එන්න ප්‍රසිද්ධ වෙනවා ලඟ වෙනවා යාළුවේ ආනාපාන විතරක් ගුරුසුතනේ පටන් ගත්තාම එන්නේ ඉඳේ ඉඳේ කියලා. ඉතින් මේ අනිකුත් අරමුණත් එක්ක මේකෙදී මේ සියුම් වීමේදී වෙන්නේ කෙලෙස් අඩු වීමයි. ප්‍රතිපදාවේ ජීවනයි කියලා දන්න මට්ටමකට යනකොට විතරක් මේ යෝග අවතරයට පුළුවන් වෙයි. මම මේ මයලගේ තියෙන බඩු ඔක්කොගෙම මේවන් අඩත්තු කරන්න මම මොන තරම් මහන්සි වෙනවද? කොයි එකද වැඩ ගන්න කියලා. ප්‍රයෝජනේ සරකලමට අදාළ වෙන්නේ මොනවද? මේ ගොඩ වහගකින් කොච්චර කරනවද කියලා බැලුවොත් අර තේරෙන්න පටන් ගන්නවා මේ සුඛභෝගී ගතිය සහ මේ ප්‍රයෝජනේ සලකලා ගන්න ගතිය අතර විශාල පතරයක් තියෙනවා. ඒකේ සුඛභෝගී පැත්තක තියෙනවා. ප්‍රයෝජනේ සලකලා යන ගතියට යන්න පුළුවන් වෙනවා. අර භාවනා ශීව භාවයේ වගේම අරමුණේ ශීව භාවයේ වගේම පරිස්කාර ධර්මයන්ගේ අඩු වෙනකොට සතියේ පුදුම වර්ධනයක් සිදු වෙනවා. ඉතින් ඒක ආරම්භයේදී පැවිදි වෙච්ච ගමන් මේව කරන්නත් බෑ. භාවනා ආරම්භයෙන් කරන්නත් බෑ. නමුත් මේ මුලින් කරලා තියෙන විදිහට අර සීලය, සුතය, කල්යාණ මිත්‍ර ආශ්‍රය එහෙම නැත්නම් මේ සුවචකී කරු බව ඒව එනකොට එනකොට තමයි තේරෙන්න පටන් අරගන්නේ මට පුළුවන් ප්‍රයෝජනේ හරකට අවශ්‍ය අඩු කඩු ටික යැපිලා අනවශ්‍ය දේවල් වලින් අයින් වෙන්න පුළුවන් ගතියක් එනවා. ඒ ඒ ශිල්පය ඒ වෙලාවට ඒ ගියර් එක දාගන්න එක වාහනේ ඒ දක්ෂ වියතුරාගේ වැඩ. අපි ඊයේ පාර කතා කරපු ඒ කාරණා කාරණා බේනකොට පිට මොනක කාරණා නෙවෙයි ඇතුලේ තියෙන ධර්මතාවයේ තේරුම් ගන්න හැටි. අර්ථේ නෙවෙයි අර්ථේ විනිවිදලා ධර්මයේ තේරුම් ගන්න හැටි ඒ වෙලාවට යා කරගත්තේ නැත්නම් ධර්මය ඇවිල්ලා අපිට ඉදිරිපත් වෙවි අපි දන්නේ අපි තාමත් අර්ථය තෝරાવી ධර්මයේ කොට යනවා. අපි මේ අර්ථේ විනිවිදලා ධර්මය දැනගන්නවා වගේ මේ අල්පේච්ඡ භාවය මේ සන්තුට්ටි භාවය ඒ වෙලාවට එනවා මුකුළු පපා මරි පපා ළඟට එනකොට එයා දැනගන්න ඕන දැන් මගේ මේරිච්ච ගතිය හරි මම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ අල්පේච්ඡ භාවයට යන්න ඕන කියලා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කරන හැටි නාටකරණ සූත්‍රය දේශනා කරන්නේ ඒක නැත්නම් මේ දස ධර්ම සූත්‍රය දේශනා කරන්නේ ඒකට අපිට ඉගිය ගන්න පුළුවන් වෙන්නේ මේ නාටකරණ ධර්මයට අටුවාව ගන්න පුළුවන් වෙන්නේ ඒ ආදිවංශ සූත්‍ර දේශනා. ඉතින් මම හිතුවාද ඒ අවස්ථාවේ හැටියට ආදිවංශ සූත්‍ර දේශනාවෙන් ගන්න මේ සිවුරෙන් නැත්නම් අපිට ලැබෙන ඇඳුමින් ලද ඇඳුමින් අපි සතුට වෙන්නේ කොහොමද කියන එක ආදිවංශ සූත්‍ර දේශනාවෙන් සාධක සූත්‍රයක් වශයෙන් ගත්තොත් ඒකෙදී හරවචනාංශ ආදිවන් හතරක් ගැන කතා කරනවා. මේ චීවර පින්ඩපාත සීනාසන නෙමෙයි කතා කරන්නේ. චීවර සීනාසන පින්ඩපාත සහ භාවනාරාමතාවය කියලා එකක්. මේකෙදී කියන්නේ චීවර පින්ඩපාත සීනාසන ඊලාන පච්චේ කියන. සිවුර පිළිපදව ගත්ත කතාව ගත්තොත් ඒක මේ නාටකයට ධර්ම උත්පයි මේකට දෙකේ සමාන වෙනවා. ඉදබික්ක වේලිකෝ සම්තුට්ඨෝති ඉතරීතර චීවරේ මේ මහාන මේ ශාසනයේ පැවිද්දා ලදයන් සිවුරකින් සතුට වෙටි කර ගන්නවා ඉතරීතර චීවර ඉතරීතර චීවර සම්තුට්ඨිය ආචරණවා තමන් ලදයන් සිවුරකින් සතුට වෙලා ඒක මේ පරාජයක් මගේ නොලැබීම මා සිවුරු පූජා කරලා නැති සමාඩ වෙච්ච කර්මයක් කියලා පශ්චාත්තාප වෙනවා නෙවෙයි ලදයන් චිවරකින් සතුට වීමේ ගුණ කතා කරනවා. එතකොට තමයි යා ඒක මේ මට ලැබිච්ච සන්තෝෂයක් මට ලැබිච්ච සාසනයේ ජීවණයක් කියලා ලදයන් චිවරකින් සතුට වෙනා විතරක් නෙවෙයි සතුට ලදයන් චිවරකින් සතුට වීමේ ගුණ කතා කරනවා කියලා කියන්නේ තමගේ ශිෂ්‍ය પરම්පරාවට තමගේ ජීවපසදායකයන්ට කාටත් කියනවා මේක කරන්නත් පුළුවන් මම කරනවා මම ඒකේ ಗುಣ ප්‍රකාශ කරනවා කියලා. එහෙම කරන කෙනා සිවුරු මට අවශ්‍ය කරන මට ඕන කරන වර්ණයෙන් ඕන කරන දිගපල්ලෙන් ඒ සිවුරු ලැබුණයි කියලා ඒක ලබා ගැනීමේ ෂට උපක්‍රම පාවිච්චි කරන්නේ අනේෂණ කරන්න යන්නේ ලද දෙයින් තත්ත්වයට වෙනවා මිසක්කා කොට ප්‍රකාශ කරනවා මිසක්කා ඒ සඳහා අනියම් ක්‍රමවලින් ඒක ලබා ගැනීමට මේ විංගාර්ථ කතා ෂට මායාවී ගති මොනවාක්වත් කරන අනේෂණ අපති රූපං ආකර්ෂති. තමයි ගැළපෙන්නේ නැති ක්‍රමයකට මේ ස්වරූපයන් යන්නේ. ලද්දාද චීවරං අග අලද්දාද චීවරං නපරිකාසෙ. පටන්නේ මට තිබුණා නම් හොඳයි. ඒ කොටන් සිවුරක් තිබුණා නම් හොඳයි. නමුත් ලැබුණේ කියලා නොලැබුණු සිවුර පිළිබඳ පශ්චාත්තාප වෙනවා. ලද්දාද චීවරං ගතිතෝ අනුචිතෝ අනජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිපුජ්ජති. සමහර විතක කැපකාරෙක් ඇවිල්ලා දායකෙක් ඇවිල්ලා අවශ්‍ය කරන විදිහටම රුචිය බලලා අහලා මුද්ද සිවුරක් පූජා කරනවා. එතකොට ඒක ලැබුණයි කියලා එයා ඒ සිවුරට බැඳිලා ගතිත ගතිකත්වයෙන් බැඳිලා බැඳිලා මේ මට විතරයි හම්බුනේ මම ළඟ ගොරුඟු දෙනෙක් හිටියා මගේ තමයි අහලා මට සිවුර පූජා කරේ අනික කියලා තොගේට පූජා කෙරුවේ. මගේ ඒක එහෙම නෙමෙයි මට විශේෂයක් කියලා අගතිතෝ අමුචිතෝ ඒකට මුසා මුලාවටපත් වෙන්නේ නැහැ. අනජ්ජහපන්නෝ මේ ෂුවර මම මගේ ශිෂ්‍යයර දෙන්න ඕනේ. එහෙම නැත්නම් කියලා අර ෂුවරට බැඳිලා ෂුවරට රිංගගෙන ෂුවරින් ආඩම්බර වෙන්න යන්නෙත් නැහැ. අනච්චාකන්නෝ ආදීනව දසාවේ මේ ෂුවර නිසා මේකට ඕන නැහැට වැඩි මේක බැඳෙන්න ගියොත් මේක දැක බලා ගැනීම වැඩට ගියොත් මම භාවනා කරගන්න හම්බෙන්නේ නැහැ. ඒක තමයි මගේ අර අල්පේච්ච භාවයට උදව් වෙන්නේ නැහැ කියලා ඒක ආදීනව දැනගන්න. මොකද සිවුරක් ලැබුණොත් මම ඔක්කොම පැත්තක තියලා මේ සිවුර රකින්න ගිහිල්ලා අනවශ්‍ය බරක් ඇති කරගන්නවා කියන එකෙන් ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිබුද්ධි මේ සිවුර පාවිච්චි කරන්නේ සිවුර පාවිච්චි කරන කියන ඒ ප්‍රතිවේක්ෂා වාක්‍යය කියලා මේ කාටවත් ආඩම්බරකම් පෙන්නන්නවක් ලැජ්ජයි ස්ථාන පේනවටත් නෙවෙයි මේ අවු ඇති උලින් පෙරකීම සඳහා පමණයි කුරුමිණියන් ආදී සත්තුන්ගේ බේරීම සඳහා පමණයි කියලා සිවුරේ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා. එතකොට මේ වගවීම එහෙම නැත්නම් කියනවා අපි ප්‍රයෝජනේ සලකලා මේ සිවුර පාවිච්චි කිරීම තමයි ඒ පැවිද්දට දෙන උපදේශයේ ඒකෙදී පැවිදි උපසම්පදා මාලකයේදීම කියලා දෙනවා මම මහණෙනි උඹලට මේ පාංශුකූල සිවුර පොරොන්දු වෙනවා. කොහොමද ඒක ලබන්නේ? මේ පාරේ යනකොට වැටලා තියෙන විදි ගැලේ හොල ගන්න. එහෙම නැත්නම් ඔය එක එක එක එක සමාජ සිද්ධිවලදී පිසිකරන දෙදී මලකෙවල් වල පිසිකරන වෙද්ද නැත්නම් කොහොමක පිටිනේක බැලලා තියෙන වියංගෙදී එව්ව ලැබෙන වෙලාවේදී ඒකෙන් අරගෙන පාවිච්චි කිරීම පිළිබඳ මම ඕගොල්ලන්ට වග වෙනවා කියලා බුදුහාමුදුරුවෝ ඒ පිටුවට වග වෙනවා. වග වෙලා කියනවා මේක තමයි ඔබේ දර්ශීය වෙන්න ඕන. පෙර පින් කරලා තියෙනවා නම් අපිට මේ ගිහියන් විසින් දෙන සිවුරු මහලාට දැසලා දෙන සිවුරු ලැබෙන්න පුළුවන්. ඒක අතිරේක ලාභයකට ගන්න ඒකෙන් කෙලස් කරගන්න යන්න එපා. නැති වුණොත් ආරම්භ බැලලා හම්බෙන පාස්කුල් සිවුරෙන් ඇපෙන්න කියලා මූලික ලංසුවක් දෙනවා බුදුහාමුදුරුවෝ. ඒ කියන්නේ මේ ශාසනය පැවිදි වෙන ශාසනයේ තියෙනකම් ශාසනය පැවිදෙන හැම කෙනාටම උපසම්පදා මාර්ගයේදී කියනවා ඉතින් මේ බව දැනගන්න කාගේ සිවුර වෙන්න බුදුහාමුදුරුව අපිට දීලා තියෙන පාස්කෝල් සිවුර. අපිට ලැබෙනවනම් ඒක පාවිච්චි කරන්න. මොකද පාස්කෝල් සිවුර අමතක කරන්න එපා. ඒක බුද්ධ ආධුත්වමනාසලා විදි ශ්‍රේෂ්ඨයි කියලා දේශනා කරන ලද්දක් කියලා උපසම්පදා මාර්ගයෙන් බහිඳ ඉස්සෙල්ලා කියලා දෙනවා. ඒවා උපසම්පදා දින ගුරුන් වහන්සේ අනිවාර්යම කියලා දෙවිවා. ඒ වගේම ඒ ශිෂ්‍යයාගෙන් අහනවා මේක තේරුම් ගන්න. ගහපා දෙනවා. තේරුම් නැත්නම් ආගමී මෙන්න මේක තමයි සිවුරු සම්බන්ධේ ක්‍රාන්තිය කියලා ඒ પરම්පරාවෙන් කියලා දෙන්න පටන් අරගන්නවා. પરම්පරාවේ එනවා. ඒ නිසා සිවුරු හරහා අපේ ජීවිත හතරෙන් එකක් නිර්මාණි භාවයට අවශ්‍ය නැහැ. තුමින් වෙන්න පුළුවන් නිර්මාණි භාවයට මේ පැවිදි පුදුමාකාර පාඩම්පත්යක් තියෙනවා. ඉතින් මේක දේශනා කරනකොට ආර්යවංශ සූත්‍ර දේශනාව කරන සංඝයා වහන්සේලාට සිද්ධ වෙනවා. මේ බණ ගොඩක් අහන පැවිද්දෝ නෙවෙයි. ගිහියැත්තෝ. ඒතර ගිහිය කොහොමද මේ සිවුරට දාපු නීති පද්ධතිය ඇඳුමට සාපේක්ෂ කරන ජීවත් වෙන්නේ කියලා. ඉතින් ඒකට ගැළපෙන විදිහට මතක් කරලා දෙනවා. මේ ඇඳුම විවිහ ගන්න පාවිච්චි කරන මිසක්කා තව කාගවත් කාමයේ උස්සන්න හෝ එහෙම නැත්නම් පුළුවන් කාර්කම් පෙන්නන්න පාවිච්චි කරන්න යන්න එපා. මේකට ඕනකට වැඩිය ඇලී ගලී යන්න එපා. එහෙම ගියොත් තමයි භාවනා කරගන්න වෙලාවක් හම්බ වෙන්නේ. හැමදාම පාටි ගොයින් තමයි. ඒක අයින් කරලා තමයි මේකට ගියොත් ඒ කියන්නේ සාමාන්‍ය චාමැදුමකට පොරොන්දු වුණොත් එයාට තමන්ගේ වැඩ ටික භාවනාවක් කරගන්න, සක්මනක් කරගන්න, වැඩක් කරගන්න වෙලාවක් ලැබෙනවා. හැබැයි මේක ඊගාව කොටසෙන් පෙන්නලා දෙලා තියෙනවා. මේක ඒක නොකරන කෙනාට ඉදි කරන්න යන්නේ. කවුරුටිකෝ කශ්‍යප බලහරි කැමති වර්ණදාස්කේ ඉන්න කෙනාට තියෙන ආසයි. ඉතින් ඒ කෙනාට ගිහිල්ලා ඔහොම කරලා බෑ දරුවෝ ඕක ගලවපන් මේක අඳගන්නේ කියලා ඒ මනසට සුතුරිය අඳන්න යන්න නරකයි. ඒක ਸਰවචාන්සේ සඳහන් කරනවා තායචපන ඉතරීතර සන්තුට්ටි ආච නේව අත්තුක්ඛං සේතිනෝ පරමම්බි. මේ කියන ලද සිවුරේ චාම් භාවයට නැත්නම් තමන් අඳින ඇඟිමේ චාම් භාවයට නැත්නම් ඒ අර පිළිමැතුන් දායක ගතියට නේව අත්කංශේති මම නම් බොහොම චාමදම මන්දිර කෙනෙක් හරය චාමදම මන්දිර නැති මොස්තරකාරිය කියලා කාටක තිකරන්නේ නේව අත්කංශේති නෝ පරමාවේ මොකද අපි මෙතෙන්ට එනකම් මේ පාඩම ඉගෙන ගන්නකම් අපි කිරි යෝකනේ මේ අද මම මේ සුදු රෙද්දක් ඇඳලා චාමදමක් කරන ආනොඩ අත දික් කරන්න ගියොත් මේ බුදුරජාණන්සේ දේශනා කරපු ධර්මයේ ලෝකෙට ප්‍රශ්නයක් ඇති වෙනවා ලෝකෙට ඝර්ෂණයක් ඇති වෙනවා නිසා කවදාකවත් තමයි මේ සිවුරකින් ලබන්න පුළුවන් මේ නාථ කරන භාවය අඳුමෙන් ලබන්න පුළුවන් නාථ කරන භාවය තමයි දැනගත්තයි කිය. තමන් උසස් කරලා ඒක නොදන්න අය පහක් කරලා කලකම් යන්න එපා. එහෙම කරන්න ගියොත් අසත්පුරුසයි කියනවා. නේවත් දුක්ඛං සේති නොකරම් බේති සෝහි තත්ත දක්කෝ. ඒ විතරක් නෙවෙයි එයා කොච්චර ඇඳුම් මෝසර කාර්යයක් කරන්න ගියා මම නිතරම බලන්න ඕනේ එnde ende ende ende චාම් වීම සඳහා දක්ෂ භාවයක් පැලක තියෙනවා. ඒක පිළිබඳ වැරදිලා පැරදිලා මට නැතිකමට කරන දෙයක් නෙවෙයි. සෝයි තත්ත දක්කෝ අනලසෝ. අනලසෙට කියලා කියන හැම මොහොතේ හැම වෙලාවෙම තමන්ගේ අදුම පිළිබඳව තමන්ගේ චාම් භාවයට මේ පාටි යනකොට ඒක ඕනේ නෑ. දවල්ට විතරක් මේක දිනුනොත් ඇති කියලා දවල්ට කියලා කරගන්න නෙවෙයි. දිගටම ඒ අනලස් භාවයේ මේ දක්කෝ අනලසෝ සම්පජාන සම්පජාන කියලා කියන්නේ ඇතුලින්ම හටගත් ආශාවක් එකට තියෙන්න ඕනේ සමස්තෙට මේක දෙන්න ඕනේ අස්පනාවිට පෙන්න මේ මේ චාම්භාවයට ගියේ කාටවත් කියා පාණ්ඩවක්වත් නෙවෙයි කියලා ඒකෙන් මේ ලෝක ආර්ථිකයට වෙන ලාභේ ලෝකේ රත් වෙන එකට කියන ලාභේ පරිසර දූෂණ අඩුවීමෙන් තියෙන ලාභේ එහෙම නැත්නම් මේ අනවශ්‍ය දේවල් කරන්න ගිහිල්ලා මගේ කාලය විනාශ වීමේ ඒ ඔක්කොම තේරුම් අරගන්න එක හම්බ වෙන්නේ සම්පජානෝ අතිශතෝ කියලා කියන්නේ නිතරම සතියෙන් ගත කරන්න ඕනේ. ඒ සීමිත අඳුමක ඉන්නවනම් ඒ අඳුම එච්චර ජරා කරගන්නත් බෑ. ඒක බොහොම ප්‍රවේශයෙන් පාවිච්චි කරන්න ඕනේ. එහෙම නැතුව ඒ හැමයට වුණොත් අපිට නිතර අඳුම මාරු කිරීමේ අවශ්‍යතාවය එනවා. තමන්ගේ අඳුමේට තමන් පිටින්ට ආකාරයක් තියෙනවා. මේ සිවුර සම්බන්ධයෙන් පුදුමාකාර තෝගයක් චීවරකන්දකේ කියලා භික්ෂුවකට පිටු 100කමාරක පොතක් තියෙනවා සිවුර සම්බන්ධව පැවතුම් පැවතුම් ටික. ඒ නිසා මේ සිවුර පාවිච්චි කරන්නේ බුදුහාමුදුරගේ සිවුරක් විදියට. මේක බුද්ධ චීවරය කියලා කියන්නේ අපිට මේක අතර මෙතන දාන්න බෑ. මේක මට අහසල පූජා කෙරුවා කියුවට ඒ කතාව මේකට බෑ. මේ සිවුර බුද්ධ චීවරය. ඒ වගේම තමයි Taman පාවිච්චි කරන ඇඳුම හැම වෙලාවෙම බොහොම සතියෙන් සම්පජඤ්ඤය පාවිච්චි කරන්න ගියොත් මේ නිතර නිතර අලුත් දෙයක් කරන්න ඕනේ නෑ එඳුන් තොග අවශ්‍ය කරන්නේ නෑ ඒ නිසා සෝහි තත්ත දක්කෝ අනුස්සෝ සම්පජානෝ පටිච්චසතෝ කියවන්න සම්පූර්ණ ජීවන ප්‍රතිපදාවක් එහෙම නැත්නම් අපි ඒකට කියනවා සම්මා ආජීවය මේක සාමාන්‍යයෙන් කියන්නේ ගෙවල් දොරවල් වල හම්බ කරාකට දැනගත්තට මදි හම්බ කරන්න දැනගත්තට මදි වියදම් කිරීමේ දක්ෂකම තියෙනවා. අද හම්බ කරාට වැඩි ප්‍රදේශයක් අපි කල්බදු ක්‍රමයකයි ජීවත් වෙන්නේ. හැම දිනාම ලෝන් එකක් ගහලා කමන්නේ හොඳම දේ ගන්නවා ඊට පස්සේ කඹරනවා. වැල්පොලි ක්‍රමයට කඹරනවා. අද සමාජ මට්ටමේ කොයි කෙනත් කවුරක්නම් බාරපත් වෙලා ඉන්නේ නැත්නම් බැංකුවල දාසියෝ බාරපත් වෙලා තියෙනවා. අද බැංකු සිස්ටම් එක මේ සල්ලි අර සල්ලි කොළ අච්චු ගහලා අපේ රත්තරන් ටික අරගෙන පැත්තක තියාගෙන ගහන ගැහිල්ල දන්නවනේ. ඔය සල්ලි අච්චු ගහන පරට්ටව එක එකටවත් සීමාවක් නැහැ සල්ලි ඕන තරම් අච්චු ගන්න පුළුවන්. ඒ කවුරුත් දන්නේ නැහැ. ඇමරිකාවේ තියෙන ෆෙඩරල් බැංක් එකේ ගහන සල්ලි අච්චු ගහන කාටවත් accounts වෙන්නට ඕනකමක් නැහැ. ඒක කරන්නේ රොක්ස්ටයිලට ඕන විදියට. ඒකල තමයි ආන්ග්‍රෝඩ කියන්නේ උත්තරනේ නම් මට කියාපන් අවදමනේ නම් මට උල් කියාපන් සල්ලි අච්චු දෙීමේ කිසිම පාඩයක් නැහැ. අපි පුංචි කාලේ අපිට මතකයි. අතපය කාසිය කොළේ යටට තියලා පැන්තලේ උඩ පැත්තෙන් ඇඳහම නතපය දෙනවා. අපි ඒව අරන් ගිහලා කඩේ සෙල්ලම් කරනවා. කොයි යහට මොකක්වත් නෑ අද සල්ලි. අන්නේගේ සල්ලිත් ගිහිල්ලා තියෙනවා. මේකෙන් කෙරුවේ මොකද්ද? රුපියල් 200 දෙන්නේ නෙවෙයි ඩොලර් 100 කොලේ ගිහිලා තියෙනවා. මේ කොලෙන් මම වග වෙනවා. ඩොලර් 100ක වටිනාකම් ඔබට දෙන්න මම වග වෙනවා කියලා බැංකුව අසං කළා. උඩල 100 දෙවන්න ඕන හන්න රත්තරන්වලින් පිට කවදාවත් දෙන්න තවත් අර වගේ ඕලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ දෙන්නම දන්නේ නැති නිසා බැංකු සිස්ටම් එකෙන් අද මිනිස්සු 18 බවට පත් කරලා තියෙනවා. ඩොලර් වලින් ආණ්ඩුව කරනවා. ඩොලර් වැටුණොත් පවතින අධ්‍යාපනයේ ලෝක ආර්ථික ඉවරයි. කවුරක්වත් මේක දන්නේ. ඒකට ඩොලර් ඩොලර් 100 කලක් හම්බෙච්චාම වටිනවා. ඇත්ත තමයි. ඒකට බඩු ප්‍රමාණයක් ලැබෙනවා. නමුත් අපි නෙකෙන්නේ ඉස්සරහ රත්තරන්. රත්තරන් වල වටිනාකම උෂ්ණත්වයන් හෝ දේපාලනය වගේ හෝ ඉරස්සේ නැහැ. යුරෝපියන් සීයේ කොලේ ඩොලර් සීයේ කොලේ ඔය දෙවෙනි ලෝක යුද්ධයේදී ජර්මනිය පරද්දන්න ඕන නිසා ජර්මනිය දිනවන්න ඕන. දිනවන්න ඕන නිසා ජර්මන් කාර්යෝ කරලා තියෙන්නේ විශාල නැව් ගණන් ජර්මන් තල්ලි අච්චු ගහලා රටට වල ගන්න මොදි පාකර ගන්න. ලංකාවේ මිනිස්සු තවලන තියෙනවා. දැන් මේ තල්ලි මිටිය වරංගු වෙන්නේ ජර්මනිය දිනුවා. ඒගොල්ලෝ හිතින් පතනවා අනේ ජර්මනිය දිනාවා ජර්මනිය දිනා මොකද මට දැන් හම්බෙලා දෙනවා මොහොතේ පාවෙලා ඇවිල්ලා තල්ලි මිටි. අනේ දිනුවේ නෑ. අනේ පැත්තේ දින්නේ. ඒ තරමට මේ සෙල්ලමේ තියෙන විදිහට මේ මිනිස්සයා දාන්නවා නම් අපි මේ කඹුරණ කැඹිරිල්ල අවුරුදු කීයක් සැලසුම් කළාද අපි මේ සල්ලි වලට යට කරලා තියෙන්නේ කියලා. මේ විදිහට යන කෙනාට එහෙම නැත්නම් මේ ආර්යවංශ ප්‍රතිපදාව යන්නේ කාර්යම කෙනාට. මේ මොන සල්ලිය තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒ මනුස්සයා හම්බ කරන එකට වැඩිය ඉතාමත් ප්‍රවේශමයි තමයි දීලා. විදන් කිරීමේදී ඉතාම අර පිළිපැතුම් දායක. ඒක අපි පොඩි කාලේ හැදෙනකොට අම්මලා අප්පච්චිලා කතා කරනවා. මම හම්බ කෙරුවට හරියන්නේ ඊදන් කිරීම පිළිබඳ චාරයක් නැත්නම් ඒක ඇහිදල් කූඩේකට වතුර පුරවනවා. අද වෙලා තියෙන කිසිම gedaraක කිසිම දෙමාපියන්ට මේක තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ මේ අල්ලපු ගෙදරට පේන්න වියදම් කරන මිසක් ප්‍රයෝජන සලකලා වැඩේ කරන්න දන්නේ නැහැ. ඉතින් ඇඳුමේ එහෙම තමයි මිනිස්සුන්ට විවිධ ඇඳුම් හම්බ ආසා තියෙන ආසාවෙන් වැඩ ගන්න වෙනම মালටි බිලියන් කම්පැනිස්. ඒ වගේම ආහාරයට මිනිස්සු මේ කරන නාඩගම නිසා නැත්නම් භෝජන සංග්‍රහ නිසා ඒව හම්බ කරන්න වෙනම කම්පැනිස්. දන්නා මනුස්සයෙක් හැලවෙයි. මනසට චාරයක් නැතුව දානවා. ජීවන දොරවල් හදන්න ගියාම පස්සේ දාස්වල ඇමරිකාවේ සම්පූර්ණ ආර්ථිකය කඩන්න බැන්නේ ඔය හවුසින් බබල් එක නිසා. ඒ හැම කෙනෙක්ම ජීවත් වෙන්නේ විශාල મંદિરවල මේ අවුරුදු 20 30 ගානක කල්පතු කරමින් ජීවත් වෙනවා. මේ ඔක්කොම හදලා මිනිස්සුන්ට පෙන්නලා දීලා කියනවා පුදුම ලස්සන සුන්දර ලෝකයක් දුප්පතුන් නැති ලෝකයක්. හැබැයි ණයට තමයි ජීවත් වෙන්නේ. මේකෙදී ණය සලකන්නේ ණයෙක් විදියට. ණයක් කියන්නේ ණය. ඒක ණය වෙන්න එපා කියන විදිහට ජීවත් වෙන්න කියලා. ඇත්තටම අද පෞල් සාරතකල අධ්‍යක්ෂකම නෙවෙයි මම කියන්නේ. අද එහෙම හිතන්නවත් බෑ. ඒ තරමටම අපි ඉස්සරහා බද්දට දීලා තියෙන්නේ ලංකාවේ අපි කොච්චර ණයට අරගෙන මේ ආණ්ඩු අපිට විවස්ථා හැදුවද කිව්වොත් දැනට හෙට උපදින්න ඉන්න ළමයක් රුපියල් 60000ක් ණයයි ලෝක බැංකුව. මේ ඉස්සරහට උපදින්න ඉන්න හැම කෙනෙක්ම ණයයි. ඒ තියෙද්දි රජය උත්සාහ කරනවා ලෝක බැංකුව ණයක් ගන්න පුළුවන් නම් ඊගාට ඡන්දෙ දෙන්න. මේ තරම්ම දහස, මේ තරම්ම බය ආදී, මේ තරම්ම තුප්පහයි ආර්ථිකයට අපි වැටලා තියෙනවා. ඉතින් අපිට ඒව වෙනස් කරන්න කිව්වොත් වෙන්නේ ආණ්ඩුවෙන් ගුටි කන්න වෙනවා. නැත්නම් අපි වැරදි කාර්යභාරයට පත් වෙනවා. ඒත් කවුරු මොනවා කිව්වත් තමන්ගේ ඇඳුම පිළිබඳව තමන්ගේ නියතමානී ගතියට එහෙම නැත්නම් කියනවනම් අල්පේච්ඡතාවයට එහෙම නැත්නම් මේ සංකෘතිතාවයට ආවොත් ඔය තරහකාරයවත් යාළුවත් කිසි කෙනෙක් අපිට ගැටමක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා මේ ආදර්ශය අපිට පේනකොට දෙනකොට වක්‍ර ක්‍රමයකට සාරිපුත්‍ර සාන්දවට මතක් කරනවා. සර්වඥාන්සේ මතන උඹට තේරෙයි උඹ නාටකන භාවයට පත් වෙලා තියෙනවා කියන්නේ. මම අනාථ නෑයි කියලා. අනාථ වෙන්නේ වියදම් කරලා ගන්න නැති කෙනා. ආත්මිකව තමයි අපේ කියන ප්‍රමාණයට ඇඟිලි ධර්ම දීතු වෙනවා කියලා ඔක්ක ගමනේ කතා කරනවා. ඒ විදිහට දන්න කෙනාට තියෙනවා අපිට ලැබිච්ච දේෙන් ජීවත් වීම කරන්න තමයි අපිට මොලයක් කියන එකක් තියෙන්නේ. දැන් කරලා තියෙන්නේ ලැබුණත් නැතත් බැංකුව කියන විදිහට අපි ජීවත් වෙනවා. එහෙම නැත්නම් මේ ෆැෂන් හදන කට්ටියට ඕන ජීවත් වෙන්නේ ඒගොල්ලෝ අපිට ඩෙබිට් කාඩ් දෙනවා ක්‍රෙඩිට් කාඩ් දෙනවා. නිසා බය නැතුව බඩු ගන්න පුළුවන්. හැබැයි ගෙවන්න ගියාම හැම එකම පුදුමාකාරක පාඩයක් නෑ. ඉතින් මේක තේරුම් අරගෙන හැඩ ගැහෙන්න එක්කෙනෙකුට පුළුවන් ද බැරිද කියන එක වෙන ප්‍රශ්නයක්. නමුත් මේ භාවනාව හරියනවා නම් එහෙම නැත්නම් විපස්සනාව තේරෙනවා නම් මේක අපේ ජීවිතේ ජීවන කලාවක් වටපත් වෙනවා. එන්නේ එන්නේ අපි ආජීවයක් සකස් කර ගන්නවා. ජීවන රටාවක් ඔය කවුරු මොන විදිහට ආදර්ශේ පෙන්නුවත් අපි අපේ සන්තුෂ්ටෝති ඉතරීතර ජීවරේන කියන සිවුර පිළිබඳව ඒ විදිහට කතා කරනවා නම් ඒ කෙනාට බුදුජානනාංශයෙන් සඳහන් කරලා කියනවා අයං උච්චති භික්කවේ ඕරාණී අග්ගන්නේ අරිය වංශේ හිතෝ බලපෝම හිතාම පැරණි වෙච්ච එහෙම නැත්නම් අග්‍ර භවයටපත් වෙච්ච මේ ආර්ය වංශයේ පිහිටයි කියලා කියන්නේ මේ සිව්පසයෙන් මේ කියන ඇඳුම පිළිබඳව එන්න එන්න එන්න එන්න ප්‍රයෝජන සලකලා වැඩ කරන දන්නවනම් ඒක මම කලින් කිව්වා වගේ සුදු ඉතලයක් තිබ්බා උත්තරේ ඕකමයි. පරිසර දූෂණයට උත්තරේ උතමයි. චිත්ත දූෂණයට උත්තරේ ඕකමයි. මේක මේ නැති බැරිකමට නෝන්ජල්කමට අඥානපේක්ෂාණය කරන එකක් නෙවෙයි. නාටක කරන ධර්මයක් වඩපත් වෙනකොට යාර තේරෙන පටන් අර ගන්නවා. මේක මට කළ හැක්කක්. මේක එහෙමට මට මොනම දෙයක්වත් පිටින් අවශ්‍ය කරන්නේ මේක කෙරුවේ නැත්තම් මේ විදිහට සම්මා ආජීවයේ සකස්ුනේ නැත්තම් මට ඉදිරි භාවනා ක්‍රමයේ කරගන්න වීර්ය ලැබෙන්නේ මේක ආර්ය අෂ්ටාංග මාර්ගයට එනකොට මේ සම්මා ආජීවයට එන්නේ ඉස්සෙල්ලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප හරියට යහ දර්ශනයක් තියෙනවා පුරුදු දර්ශනයක් තියෙනවා ඊට පස්සේ යනුව අපි සංකල්ප සකස් කර ගන්නවා. චින්තනය සකස් කර ගන්න ඕනේ. ඒ යහ දැක්මකට අනුව චින්තනය සකස් කෙරුවොත් විතරයි අපිට කටපරිස්සම් කර ගන්න පුළුවන්. සම්මා වාචායෙන්. එහෙම නැත්නම් අපි එතන නිකන් කටුටක් තියෙන ඕම් කතා කරපුවා මොකද ඇති වෙන්නේ? මොකද ප්‍රශ්නේ? ඉතින් ඒකට කතික තරඟ කියමින් ගහ බැනගැනීමෙන් වාද විවාද පවත්නවා. මොකද සමාධියේ සම්මා සංකප්ප තියෙනවා නම් ඒ මනුස්සයාට තේරෙයි. මනුස්සයාට විතරක් කතා කරන්න පුළුවන්. අපාගාමී අකුසල වලින් වැඩියක්ම අකුසල සිද්ධ වෙන්නේ වචන. හතරක් සිද්ධ බොරු කියලා ඉස්සරට පාසව. කයෙන් සිද්ධ වෙන්නේ තුනයි මනසෙන් සිද්ධ වෙන්නේ තුනයි. මේ කට නිසා මාළුවට ඉනවා කියලා කියනවා මාළුවට වැඩිය මනුස්සය නයි. අද විතර තොරතුරු තාක්ෂණය ඉදිරියට ඇවිල්ලා මේ කට පූජානන් දදන යුගයක් කදාකත් විලයි. ඒ මැත්තේ තේරෙන්නේම නැහැ කට පරිසම් කරා. මේකම පෝෂණය කරන ක්‍රමයක් එළියේ තියෙනවා. ඒක තමන් කරවහගෙන ඉන්න සමාධිය සමාධක අවශ්‍යයි. කාට වැහුවා නම් මහකට ගහපා දෙන්නේ ගියා නම් තමන්ට තමන් කරන කර්මාන්තයේ ඔච්චරම ඕවර්ටයිම් කරන්න ඕනේ. ඔච්චරම තකමන්න ඕනේ සාමාන්‍ය විදිහට යපෙන්න පුළුවන්. තමන්ගේ ජීවනයේ රටාව නෙවෙයි මේ රසාව, බඩ රසාව, කර්මාන්තේ දැන් අපි කරන කර්මාන්තය දිහා බලන්න අපි කීයක් මේ මූලික අවශ්‍යතාවයන් සඳහා අපි කොච්චරක් මහන්සි වෙන අතර අතිශෝක්තියට සහ සුඛෝභෝගීතර කොතර වේදා කරනවා. ඉතාලන්න බෑ. ඒක පිළිබඳව කවුරු හරි සැලසුමක් හැදුවොත් ඉතා ගන්න බැරි තරක් කරනවා. ඒ විදිහට සම්මා වාචා සම්මා කම්මන්ත හැදිච්ච කෙනෙකුට විතරයි ආජීවී සකස් කරගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා ආද භාවනා කරන පිළිසනම් ඇත්තටම වැඩි. භාවනා කරන තේරුම් ගත්ත මිනිහා ඇත්තටම වැඩි. නමුත් ඒ කට්ටිය අතර ભેද තියෙනවා. ඒගොල්ලන්ට ජීවන රටාව සකස් කිරීමේදී තාම මොන්ටිසෝරි පරිචිවත් නැහැ. මොන්ටිසෝරි පරිචිවත් නැහැ. ඒක කරන්න ගිය ගමන් තමන්ගේ සතුටි භාවයේ අල්පේච්ඡ භාවයේ නියතමානී භාවයට ගිය ගමන් පුදුම නාත කරන භාවයක් තමයි තේරෙනවා. භාවනාව බලාගෙන ඉඳි දුන්නු. ඒක වෙන්න මේ ඉඳගෙන පරියන්කයක ඉඳලා භාවනා තේරුම් ගන්න විතරක් නෙවෙයි සමාජ ධර්මයක් විදිහින් අපි කතා කරන වචන අපේ කරන ක්‍රියා සහ අපේ ජීවන රටාව නැත්නම් සම්මා ආජීවය සකස් කරගන්න කාර්යම තහඬ යනවා. දෙන්න සුදුසුකම් නැහැ කාටවත් ඔක්කොමලා තියෙන වැරදි ආදර්ශ වලට ගිහිල්ලා මේ කුඩු කෑවිච්චට අහු වෙලා වගේ තියෙන්නේ. ඒ නිසා Tamanට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ විදිහට නාම කරන ධර්මයක් විදිහට සන්තුෂ්ටෝති ඉක්ති කර චීවරේන කියලා ඒ දේ ඒ පුද්ගලයාගේ භාවනා දියුණුවත් එක්ක මේ ආයේ මේ වෙන අල්පීච්ච භාවයේ මේ කෙනාට වඩා ඒ ඒ ධර්මතාවයේ රකින්න පුද්ගලයාට වඩා ඒ වගේම ඒ පුද්ගලයා වටේ ඉන්න මිනිස්සෙයිට වඩා මේක දෙයියන්ට තේරෙනවා. ඒක බ්‍රහ්මියෝ ඊටත් ඉස්සලා තේරුණා. මෙහෙම අනිත් ඔක්කොම තමන්ගේ ජීවනවත් එක්ක මේ සුඛෝභෝගී වස්තු වැඩි කරන අතර මෙහෙම සුඛෝභෝගීත්වෙම තමදා පවතින ගැටි අඩු වෙලා පුළුවන් තරම් මේ ඇතුලෙන් එන සතුටට එහෙම නැත්නම් භාවනාවෙන් ලැබෙන නිරාමස සුඛයට එහෙම නැත්නම් ඒකට කියනවා අවේදිත සුඛයට හැරෙන හැරෙන හැටි අර දීර්ඝ කාලයක් මනුස්ස ලෝකේ දිහා බලනකොට දෙයියන්ට පේනවලු පුදුම විදිහට මේ මිනිස්යා මේ කියාපෑම අන්ධහර පෑම නතර කරලා අට්ටත කිරීම අල්පීච්ඡ භාවය සතුටි භාවය ඒක නිසා මේ ආරිවංශ සූත්‍ර වල දේශනා කරනකොට දේශනා කරනවා මේ කල්ප කෝටි ගානකට පස්සේ බ්‍රහ්ම ලෝකයේ ඉන බ්‍රහ්ම රාජ්‍ය පන්තිය තමන්ගේ විමානේ කියන්නේ තමන් ඉන්න ඒ ධානයේ මිදිලා දැන් විමානේ යන්න පුළුවන් මනුස්ස ලෝකේ දිහා බැලුවා මනුස්ස ලෝකේ බැලුවට පස්සේ ඒ දෙවියන් පෙනුනේ මේ ලෝකේ ඉන්නවා රජවරු ඉන්නවා සිටුරු ඉන්නවා එක එක එක එක දේවල් කරන කට්ටිය නෙවෙයි පෙනුනේ ශීනාශ්‍රවෙන් වහන්සේ නම ධාතන් වහන්සේ නම පහස කුළු සිවුරක් ගන්න එක දැක්කා ඒ උන්වහන්සේ ඕන තරම් සිවුරු ඉල්ලපු තරම් දෙන්න කට්ටිය ඉන්නවා ඒත් ඔක්කොම ගාරවල ගිහිල්ලා මීයා පෙරලලා ඒ සිවුර ගන්නවා දකින්නකොට අර 500ක් බ්‍රහ්මවරු මිනිඔතුණු නම නම වැන්දලු ඒ ශීනාශ්‍රමයන් වහන්සේට මේක මොන තරම් පැරණි සම්ප්‍රදායක්ද මෙයා පවත්න්නේ අනිත් ඔක්කොම කාමයට අනිත් ඔක්කොම මේ සුඛභෝගීත්වයට යද්දී මේ කෙනා උච්චත දක්ෂ හොඳ සිවුර තිබුණා අර සම්ප්‍රදාය රැකලා පාංච කුලසි සාදීවතා සත්ත සතා කුලාරා තම්මා විමානා අබිනික්කමිත්වා නීලං නමස්සන්ති පතන්න චිත්තෝ කීනාසෝ ගන්හති පංස කූලං ඒ 500ක් බ්‍රහ්මරායෝන් පෙන්වන මේ ලෝක විකාර අතර අල්පේච්ඡතාවේට දැන් මේ රහත් වෙලා මෙයාට තව නිවන කෙලස් කපන්න ඕන කමක් නැහැ ආදර්ශයක් පිළිගන්න. එහෙම නැත්නම් ලෝකෙට පණිවිඩයක් දෙන්න මිනිහා පෙරලා මාසික චුරක් ගන්නකොට මිනිඔටු නම නම වැන්දා. ඊට පස්සේ ඒ සිවුර ගෙනියලා බෙද්ද ගෙනියලා දියකටක බැඳලා තියෙන දවස් හතක් විතර අර ඔක්කොම හේදෙනකම්. ඒක ඒක දෙලක පොඩි කරලා හොදාන්නේ කකුල් දෙකෙන් පාවලා. මොකද ඒක විස බීජ කියන එකේ කෙලවර ඔතන තියෙනවා. මලමිණියක් ඔතන තියෙනවා. ඊට පස්සේ අරගෙන ඉවරලා ඒක නරක කැලේ තියෙනවා ඒක කපලා පිටි කැලේ ටික අරගෙන ඊට පස්සේ මේක එලලා ආය හදලා ඉලි ගහලා කපලා අරගස ගත්තට පස්සේ ඕක මගට කෙත්තේ තියෙන විදිහට හරියට හතරස් කරලා හදාගන්න. ඊට පස්සේ ඒකට පණු ගහලා අරගස ලගනකොට හත්සරයක් වෙනදලුනේ දේවරාජ පිරිස. පිළිසිවුර ගන්න වෙලාවේ, සිවුර හොදන වෙලාවේ, සිවුර කඩ කපන වෙලාවේ, සිවුර පඩු ගහන වෙලාවේ, හදන වෙලාවේ මොකද ඒ දීර්ඝ කාලිනු මේ මනුස්ස ලෝකේ විකාර බලන්නේ නැකිනාට මේ ලෝකේ ඉන්නව නළු නිලියවත් මේ ලෝකේ තියෙන ප්‍රධාන දේවල් නෙවෙයි වෙන්නේ කී දෙනෙක් මේ ලෝක ධාතුවට ඒක නැත්නම් මේ පරිසරයක නැත්නම් චිත්ත දූෂණයක නිහඬ බණක් කියනවා කියන්නේ. ඉතින් ඒක මේ නාටකන ධර්මයක් විදිහට යම් වෙලාවක යමෙකුට හිත වැදුනොත් ඉදා ඉඳලා එයාට කරන්න දෙයක් තියෙනවා. එයා නිතරම කල්පනා කරනවා මට මේ ටික මේට වඩා අඩු වියදමකින් මේ නැත්තම් බොහොම නියතමානී විදිහට කරන්න බෑ කියලා. ඒ කරන වෙලාවේදී අඳුම සම්බන්ධයෙන් පුදුමාකාර අපිට ගත හැකි ක්‍රියාකලාප තියෙනවා. හැබැයි කවදාකවත් එපා නැතුම් ඔස්තර පෙන්නන කට්ටියට දොස් කියන්නේ. ඒකවල කවදාකවත් ඒ කාර්ය වංශයක් වෙන්නේ. ආර්ය වංශයක් වෙන්නේ නාටක ධර්මයක් වෙන්නේ. ඒගොල්ලෝ ඕන තරම් ඒක කරගත්තා. අපිට ඒක ප්‍රශ්නයක් නෑ. මේ ඔක්කොම එහෙම කරද්දි මට පුළුවන් මගේ ඒ නිහතමානීකම රැකගෙන ඒකත් ඒ ලොකු සංසීන කාලේ කියන්නේ. ඒක කරාට අඟවන්න යන්න බැරි කියලා. දැනගන්න අරින්නත් එපා. තමන් තමන් වෙටි කරගෙන යනවා. ಗುಣ වඩන්න වැඩි ගුණ වසන්න. අඳුරේ බෑ. ඉතින් ඒක මේ ආර්ය වංශයේ පුරාවටම තියෙනවා. එතකොට තමයි ඔය ඉංග්‍රීසියෙන් කියන ප්‍රෙස්ටිජ් කියන එක ඉන්න පටන් ගන්නේ. ඒ ගණුදෙනුවේදී කවදා ප්‍රෙස්ටිජ් එන්නේ ගණුවට දෙනොත් දෙනෝතිය. එච්චර. නමුත් මේ විදිහට ගුණ වඩන ගමන් මේකේනා කාටවත් එක කියාපාන්න නැතුව ලගලද වෙලාවේ දක්ඛෝ අනලසෝ සම්පජානෝ පටිච්චතෝ කියලා මේකට යන්න පටන් අරගත්තොත් තීරෙන්න පටන් අර ගන්නවා සබහා ධර්මයේ පවා නැතු වෙන පටන් ගන්නවා. දෙයියෝ බ්‍රහ්මියෝ පවා මේ කෙනාගේ දේ දකින්නවා. මොකද මේ තමන්ගේ කාමයේ සඳහා පරිේෂණ කරන එක අනර්ය පරිේෂණය කියන එක මනුස්සයන්ට ලොකු දෙයක් නෙවෙයි කටුකහේ කටුල් කරනවා වගේ. ආර්ය පරිේෂණය කියන්නේ මේ තරම්ම ලෝකයා මේ කාමයට වැටිලා සමස්ත මානවයා යද්දී එක්කෙනෙක් විතරක් තාම සතුට ඇති කර ගන්නවා අල්පීචිතාවේ හරහා. මේ මම කියපු කාරණේ නැවත මතක් කරනවා භාවනාවේ යම් දියුණුවක් නැතුව මේක කරන්න ගියොත් මේකේ නාත්ත කිලමතාන යෝගයට වැටෙන්නේ ඉතිතියි. මේකේ නා මේක සූදුවට ආසාවට කරන්න ඉතිතියි. ඒක පිළිබඳව යත්තන මේ කිව්වයි කියලා ලකුණු ලැබෙන්නේ නැහැ. අද ඉන්න ස්වාමීන් වහන්සේලා බර ගානක් අට කිලමක අනියෝගයට ගිහිල්ලා ලෙඩ වෙලා ඉන්නේ. කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ඕනෑමකට වැඩි ඉක්මනට ගිහිල්ලා මේ ශරීර ආත්ම ක්‍රමතේ කිරීමේ වැඩ පිළිවෙලෙන් නිවන් දකින්න පුළුවන් කියලා ඒකේ දොස් කියන්නත් බෑ. මොකද මහබෝසතාණන් වහන්සේත් අවුරුදු 6ක් ඔක්කොම මේ අපිට කියදාගේ නිකන් බුදුහාමුදුරුවෝ වෙනවා දැන ඒක කරන්නේ. නමුත් ඒක නෙවෙයි තියෙන්නේ මේක මධ්‍ය ප්‍රතිපදාව රකින්න ගමන. මේ සතුට මේ අල්පීච්ඡ භාවය මේ කියන පිරිච්ච ගතිය ඇති කරගන්න භාවනාවේදී අපිට තේරෙන්න ඕනේ ඔය අන්ත දෙක අතහැරලා මැදත් නාල්ලා මේ යන ගමනට තමන්ගේ සිව්පසය සාක්ෂි වෙනවා පරිසරයත් සාක්ෂි වෙනවා තමන් ඇසුරු කරපු කටිය සාක්ෂි වෙනවා ඒ නිසා නිවන් දකින්න පුද්ගලික වැඩක් නෙවෙයි තමන්ගේ ඇවතුම් පැවතුම් වල ඒ වෙනස්කම් සිද්ධ වෙන වෙලාව දැනගෙන ඒ නාටකන ධර්මය දැනගෙන එයා ඒකට අනුග්‍රහ කරනවා කියලා කියන්නේ. ඒ දෙයට පුළුපුලම් වෙලාවේ සෝහි තත්ත දක්වෝ අනන්තෝ සම්පජානෝ ප්‍රතිශතෝ නිතරෝ මේ දක්කම බලනවා. අනලස්ස මේ වෙලාවේ ඒක නැතුණට කමන්නේ කියලා කරාරින්නේ ලදලද වෙලාවේ කරනවා. සම්පජාන ධාම ඥානෙ පාවිච්චි කරන විමසුනෝන මේ අඩු පිළිකර ප්‍රමාණයකින් කොහොමද යැපෙන්නේ කියලා. ප්‍රතිශතෝ ඒක තිබුණාට සත්‍ය කඩාගන්නෙත් නැහැ. දුක් විඳින කියලා සත්‍ය කඩාගන්නෙත් නැහැ. ඒ දේ කරන්න ගියාම අපිට ඔච්චරක් එහි අතුම ආමිෂ සම්පත්‍ය වල ප්‍රමාණිකින් වැටිම සතුටක් පිළිච්ච ගතිය. ඒක නැත්නම් සම්පත්‍ති කරගතිය ගන්න පුළුවන් කියලා කිව්වොත් ඒ දෙක අතර සුඛෝපභෝගී ජීවිතය දකින්න කෙනා සහ අරියවංශ ප්‍රතිපදාව දකින්න කෙනාගේ සම්පූර්ණ හරස් වීමක් තියෙනවා. අද ලෝකේ උගන්වන්නේ කොහොම හරි කරලා උපභෝග පරිභෝග වස්තු වැඩි කරන්නේ. මේකෙදි උගන්වන්නේ කුල්ලුවන් තරමේ වඩු කරලා වැඩි වේලාවක් සත්‍ය සම්පජාන්නේට පාවිච්චි කරන එක. ඉතින් ඒක බටහිර චින්තනයේ මේකට තනක් ඇත්තේ නැහැ. හැබැයි ඉන්දියානු චින්තනයේ එහෙම නැත්නම් චීන චින්තනයේ මේක පදනම් වෙච්ච එකක්. හැම වෙලාවෙම අර පිළිමැසුන් දායක ජීවිතේ තමයි තන දීගෙන යන්නේ. නමුත් දැන් ඉතින් මේ යන මේ චීනේ පාරිභෝගිකත්වයේ වැඩිවීම මේ ඉන්දියාවේ පාරිභෝගිකත්වයේ වැඩිවීම මේ ලැබෙන ආර්ථික දියුණුවත් එක්ක ප්‍රකාශ කරනවා මේ ඇමරිකාව මේ තරම් වස්තු විනාශයක් කරද්දී මේ ලෝකෙ මෙච්චර කල් කෙලි තිබ්බේ මේ ආසියාකරයේ මිනිස්සු පරිපිටි අර පිළිමැස් පිට හිටපු නිසා දැන් මේගොල්ලොත් මේක කරන්න ගියොත් ලෝකෙ පෙරලෙන්න ඉඩ තියෙනවා. සම්බර භාවි නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ තරමටම අද පාරිභෝගිකත්වයේ තියෙනවා. ඒකදී අපිට ඉච්චර ලොකු දෙයක් කරන්න බෑ. මොකද ජනගහණය බැලුවොත් කෝටි ගාණක ජනගහණයක් මේ මේ පැත්තට අනගහන ගියාට පස්සේ ආර්ථිකය හරහා හිතන්න එපා. ඒ තරම් කෝටි ගණන් මේ පාරිභෝගිකත්වයට යද්දී මම එක චිත්තක්ෂණයක් මේ සන්තුට්ටි භාවයට මේ අල්පේච් භාවයට ගියොත් අර කෝටි ගාණකට සම්පූර්ණ මට මගේ සාංගිකත්වය මගේ සම්බන්ධය දෙන්න පුළුවන්. අන්නේම සුදු පිරිසකගේ වල්පේච්ඡතාවයේ නිසා, පාණ්ඩිතකම නිසා, කුසලයේ නිසා තමයි ලෝකෙදුවා. පිස්තුපි හතර නැටුවට මේ. ඒසයි තාම සුළු පිටක් ඉන්නවා මේක තේරුම් අරගෙන. ඔය අනුරු දොස් කී කිය දඟලන්නේ නැහැ. තමන් පුළුවන් තරම් ඉන්නේ ඉන්නේ ඉන්නේ අල්පේච්ඡතාවයකට යනවා. ඒ අනුව අනුන්ට කියා බෑන කෝක වෙතත් තමන් කරන්න ගියොත් තමන්ට තේරෙයි නාට කරන ධාරය. තමන්ට තේරෙයි පිරිච්ච ගතිය සම්පත් කරගතිය එතකොට තේරෙනවා මේක ඇතුලේ බොක්කෙම්ම Taman තුල මේකට ක්‍රමසාවින් තියෙන උගන්නන්න ඕනේ කෙරෙන්න ඕනේ මේක නම් ක්‍රමසාවින් තියෙන අත්තිගේ උපඤ්ඤාතෝ මකෝ ඒත් යන්න ඕනේ එතෙන් නම් පාරවල් ලක්ෂයක් තියෙනවා ඉතින් මේ ඔළුව ක්‍රේ කරලා තියෙන්නේ දැන් ඒක නෙවෙයි හරි පාර කියලා මේ පැත්තට හරවලා තියෙන්නේ. ඒක නිසා කියලා කියනවා බුදුන් වහන්සේ අඤ්ඤෝයි වික වේලාව සත්කාර සම්මාන දිලෝකය අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. මහණ මේ ලාභ සත්කාර දිලෝක මාර්ගයේ එකක් නිවන් කාම ප්‍රතිපදාව එකක්. ඒ නිසා මේක එකතර දිනවනම් නිවන මේ පැත්තට නම් කියන්නේ ඔබ තේරුම් අරගෙන මාර්ගය අමාර්ගය දෙක තේරුම් අරගෙන තමන්ගේ යහ ජීවන රටාව නැත්නම් සම්මා ආජීවය සකස් කරගැනීමේදී අපිට ඊට වැඩිය අද හොඳින් කරන්න. අන්නේ විදිහට ඒ ඊට වැඩිය අද හොඳින් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දන්න හොඳට වඩා හොඳක් කියලා එකක් තියෙනවා. හොඳට වඩා වඩා හොඳ එකක් තියෙනවා. අන්නේ වඩා හොඳ එක තේරුම් ගන්න එක තමයි කුසලතාවය කියන්නේ. හොඳ නරක දෙක වෙන් කරන එක පිනපව කියලා කියන්නේ. ලෝකේ පිනපව දෙකක් තියෙනවා. අපි දන්න පව හොඳ නෑ. ඒක ඝර්ෂණේ වැඩි මාර්ගයක්. ඒ නිසා පිනට එන්න පුළුවන්. පිනට ආවට පස්සේ ආට තේරෙන පටන් ගන්නවා ඒකේ කුසලයට අධි කුසලයේ කියලා එකක් තියෙනවා. වඩා හොඳ මාර්ගයක් තියෙනවා. ඉතින් මේ හොඳ මාර්ගය නරකට ඇරලා හොඳ මාර්ගයට ආපගෙන වඩා හොඳ මාර්ගයේ දැක දැකත් පිනිපිනි අර තාම හොඳයි ගැලී ඉන්නවා. හිතට දෙන්න පුළුවන් නමුත් කියන්න තියෙන්නේ අපිට නිවන් ලබන්න බැරි අපේ හොඳ ටික නිසා තමයි. අපි හොඳ ටික කැප කළා වඩා හොඳට යන්නේ නැහැ. මොකද උපයාගත්ත හොඳ ටික අපි ආසාවෙන් තියන්නේ. ඒ නිසා අපි ඉදිරි ගමනට ප්‍රධාන බාධාව අපි ළඟ තියෙන හොඳ ටික. හොඳ ටික කැප කරන්න පුළුවන් නම් වඩා හොඳ වෙන්නේ. එහෙමනම් ඕකේ කරනවා. ඒ තමයි ආර්යවංශ ප්‍රතිපදාවේදී සමාප්තියේදී සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ අර්ථය කියලා කෙලෙසයක් තියෙනවා. අධිකෝසලයට කම්මැලි බව. හොඳසා වඩා හොඳ තියෙනකොට පුරුදු නිසා මගේ කම නිසා අපි හොඳේ නතර වෙනවා. වඩා හොඳට යන්නේ. එහෙනම් ඒකට ගොඩාක් හේතු කර්ම කියනවා. ඒකට කියන්නේ අර්ථය කියලා. කාමාතේ පඨමා වේනා ဒ ුතිය ආරති උච්චති කියලා තමයි කෙලස් 10 දසමාර වේනා පෙන්නන්නේ. මේ අරතිය කියන එක සම්බන්ධ කරලා කියවිච්ච බණ ජීවිතේට ඇන්නේ. ඒක සාමාන්‍ය කතා කරන දෙයක් නෙවෙයි. මේකෙදි පෙන්නන්නේ හොඳින් වඩා හොඳ වෙන් කරලා දෙන්නේ. ඒක බොහොම සියුම් දෙයක්. ඒක හරියට ගත්තොත් රතුණු ගෙඩියක පිටම තියෙන පොත් හරිම ගොරෝසුයි. ඒකයින් කරාට පස්සේ තියෙන පොත් ආය ඊට වැඩි ටිකක් සිව්. ඒකයින් කරපස්සේ තව සිව් එකක් තියෙනවා. ඒකයින් කරපුවා තව සිව් එකක් තියෙනවා. අඩියට අඩියට අඩියට යනකොට එnde එnde එnde එnde මේ සිව්කම තැනෙන්නේ පිටේක ගලවා වැන්නේ. ඉතින් අපි අර අපේ තියෙන අදක්ෂ චින්තන ක්‍රමය නිසා අපේ හොඳ ටික අපි අල්ලගෙන ඉන්න නිසා අපිට කවදාකවත් ඉදිරියට යන්න බෑ. අපේ හොඳ ටික අපිට බරු බැඳාවා. අපේ හොඳ ටික අපිට විදවු ගැව්වා වාගේ. අපේ හොඳ ටික අපිට ලොකු තාන්න මාන්නයක් වගේ නැත්නම් ලැබිච්ච කාඩ්බෝඩ් ඔටුන්නක් වගේ අපි ඕක දාගෙන ඉන්නවා. මෙයාට මේක තේරුම් කරලා දෙන්නත් බෑ. මොකද හේතුව යා කියන මේ අම්මා අප්පාවත් නැති විදිහට මම මේක මේ හදාගෙන ආවේ. ඒක නිසා මේක කොහොමද බිම තියන්නේ? පෙන්නලා දුන්නත් ඊට වැඩිය හොඳ එකක් කියන එක කියන්නේ නැහැ. ඉතින් බුදුචානන්සේ මේ ආර්යවංශ සූත්‍රයේ ආන්ධංශක්ති දෙන්නත නාටකන්නේ යාන්ත්‍රණය පෙන්නනවා. නාරති සල් නාරති සල්ති දීරං නාරති දීරා සහෝ මේ ආර්ය වංශ ප්‍රතිපදාව වින්න දිහිරයට මෙයාට කියන්නේ සූර්යයා කියලාත් නෙවෙයි වීර්යයා කියලාත් නෙවෙයි දිහිරයයි කියලා මෙයාට කවදාකවත් අරතේ බාධාවක් වෙන්නේ මෙයා හැම වෙලාවෙම අරතේ දාගන්න දැන් දන්න වඩා හොඳට යන කොලාවේදී කායිමත් උපදේශ අහන්න යන්න එපා දැක්කනේ කෘත්‍ය සම්පාදනය කරපන් අපේ හිත හැම වෙලාවෙම තෙපර බානවා දන්න හොඳ හොඳයි අර වැඩි කුසලයේ අධි කුසලයේ තියෙනවට වැඩිය දන්න හොඳේ නතර වෙන ගතිය තමයි මෙත්තයි වෙනවා කියන්නේ. එක තැන පල් වෙන ගතියක් තියෙනවා. ඒ නිසා අපි හොඳයි තමයි ඒකන ප්‍රශ්නයක් නැහැ. නමුත් අපිට තියෙනවා නම් ප්‍රස්තාව වඩා හොඳට යන්න. තවදුරටත් ප්‍රබල බයිට් එපා. ඊගාවෙන් යන්න. ඒකට කියනවා අධි කුසලක කම්මැනි ඩොමේන ගතිය කියලා. ඒකට කියනවා අරතිය කියලා. ඉතින් මේ ආදීනන්ත ප්‍රතිපදාවේ ඉන්නේ කරන්නේ හැම වෙලාවෙම අධි කුසලේ පේන ගන්න. තේින්න ගන්නකොට තේනවා මම මෙතෙන්ට එනකම් මම මේ ඉවර පින්න පාද තේනාසන පිළිබඳව කැපකිරීම කරලා බොහොම අල්පේච්චව ගත කරනවා. ගත කරන මට පෙරමඟ පේනවා. ඒකෙදි පේන්න තියෙනවා මේට වැඩිය මේ වටවලල්ල යන වෙනකොට ෂෝට් කට් එකක් තියෙනවා ඉක්මනට යන්න පුළුවන්. අන්නේ අධිකුසලයේ දැකපුවාම එයා තෙපර බබා ඉන්නේ අධිකුසලයට එළඹෙනවා. එයා ඒකට දීරෝව අරතින් සාති. Tamanta මේ එන අධිකුසලයට කම්මැලි ගතිය දිහිරේක් වාගේ එයාව යටපත් කරනවා දීරෝ අර්ථින් සතෝ. ඊට තේරෙනවා මේක තමයි මේ ජීවිතේ මගේ සිදුවෙන මේ පරිණාමය. අනිත් ඔක්කොම ඉන්නේ මේ සාමාන්‍ය කන බොන එහෙම නැත්නම් මේ කැම දාසලා කණ්ඩ හැදිච්ච જાතිය නැත්නම් තිරිසන් මම විතරක් මේකේ ඉදිරි ගමනක් යනවා. එනේ නේ බාධාව ජයගන්නේ ඇති කියලා හිතන්නේ. ඒකට කියනවා අසන්තප් අසන්තුෂ්ටිව අපටිවාණි. සතුට වෙන්නේ නැහැ. දැන් මෙතෙන් ආවේ කොහොඳයි ධාර්මික ජීවිත වල මේක විදිහ හොඳ එකක් තියෙන. හැම වෙලාවෙම ඒකට යනවා. හැදිලා බලන්නේ නැහැ. ආවපාර කොච්චර ජය ගන්න පහු කරනවාද කියලා ඊගායක තමයි යන්නේ. අන්න මේ ගතිය එනවනම් එයාට කියන්නේ ධීරයයි කියලා. සූරවීර කන්නේ බලන්නේ ධීරයයි කියලා. ඉතින් ඒකෙන් නා මේ විදිහට ධීරෙක් මේ ලදලද අවස්ථාවේ ප්‍රස්තාවයේ ඉත නෑ රත නෑ එනේ එන වෙලාවේදී ඒක ඉදිරියට යනවනම් ඒකට කියනවා සබ්බකම්ම වියායින පණුන්නම් කෝ නිවාරේ. මේ කෙනාට කවදාවත් ඉන්න බෑ. මේක වැඩිය කුසලතාවයේ දැක්කනේ එයා රෑ හෝ දවාලේ හෝ ඒක තේරෙන්නේ. චිත්තං ජම්බෝන දස්සේව කෝතන් නිදුතු මරහතන් කියලා කියනවා. ඒ ඉදිරිය දැකලා ඉදිරියට මේ ඒ විදගෙන යන මේ ප්‍රගතිශීලී ගමනක් කියන මනුස්සයාගේ හිතට දඹරත්තරනකට කාට නම් දොස් කියන්න පුළුවන්ද ඒ වගේ මේ පුද්ගලයාට කවදාකවත් කායිම දෝෂයක් අහන්න වෙන්නේ දකින දකින කෙනා කියන මේක නැහැදිච්ච gedara හැදිච්ච එකයි කියලා. ලෝකේ ඔක්කොම මේ ලබ ලද දේවල් ගැන පාට දම දම සතුටු වෙවිඳද්දි මෙයා කිසි දෙයක නතර වෙන්නේ කාර්මික දෙලට මේ ගතිය මේ සිවුරට සලකන සැලකිල්ලත් එක්ක සම්බන්ධයි කියලා බුදු කෙනෙක් කිව්වේ නැත්නම් අපිට තේරෙන්නේ නැහැ. ඒ වගේම මේ හරහා මට සරණ භාවයක් සසරණ භාවයක් සනාත භාවයක් ඇති වෙනවා කියලා මේ ආර්ථික විශේෂඥයන්ට තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපිට කියන්න දන්නේ කොහොම හරි මහන්සිලා කීයක් හරි හම්බ කරපන්. ඒක නෑ ඒකට කියන්නේ මේ මේකට කියන්නේ අනුග්‍රහං කත්වා කියන අර්ථකට කියන්නේ අනුග්‍රහං කත්වා. අනුග්‍රහ ගැම වික්‍රමයි අදාපි කියන්නේ. මොකක්කත්ම නෑ ඉතරෙච්ච එක මුටි කරගන්න. ඔකේ කිසිසේත්ම සාධාරණයක් නෑ. මම ආර්ථික විද්‍යාව කරලා තිනවා එක අවුරුද්දක් අපිට කරන්න වෙන්නේ නැහැ රහන් තත් එක් කරනකොට ෆස්ට් ඉයර් එකේදී උගන්වනවා සෙකන්ඩ් ඉයර් එකේ අවුරුද්දක් උගන්වනවා ආර්ථික විද්‍යාව. උගන්වන්නේ කොහෙන් හරි මිලකලා ගන්න. කායනේ සූරකා. අයගේ වග වෙන්න ඕනක් නැහැ. ආර්ථික විද්‍යාව කියන්නේ. නමුත් ඒකට කියන්නේ අනුග්‍රහකත්වය. මේක කියන්නේ අනුග්‍රහකත්වය. මේ මේ නාටක කරන ධර්ම වලට අනුග්‍රහ කරන්න අනුග්‍රහ කරලා තමයි නිතරම පේනවා සංසන්දනාත්මකව ඊගාට යනවා. මේ මිනිස්යාගේ මේ පරිණාමය දැන් අවුරුදු කෝටි 20කට ඉස්සර නතර වෙලාලු කියන්නේ යන්නේ නැහැ කියලා කිව්වා. ඒ මොකද මේ කාමයට බැඳිලා මේ සැප සම්පත් දෙන්න හදලා මේ කාය සන්තෝෂ කරන්නේ. සර්වඥාන්සේ මේක අපිට සත්‍යපට්ඨාන සූත්‍රයේ සඳහන් කරනවා මං කියන දේ අහපල්ලා අවුරුදු 7න් වැඩේ කරතේ. තාතිකයක් දෙනවනේ. අවුරුදු 7න් කරත හැකි. 6න් කරත හැකි. 5න් කරත හැකි අන්තිම කරනවා සුමා දෙකෙන් කරත හැකි. හැබැයි මේ දර්ශනේ තියෙනවා. Tamanට ලැබෙන හැම අවස්ථාවකම අත නැහැ. ඒකට යනවනම් මේ අඩු වස්තු ප්‍රමාණය තියාගෙන තමන්ගේ බණ භාවනා වැඩි කරගෙන එහෙම නැත්නම් මේ සතිය චිත්තක්ෂණ වැඩි කරගෙන ඉදිරියට යනවනම් ඒ යන ගමනේදී යා ඇත්තටම ලෝකයක් සනසගෙන තමනුත් සනසලා ඉදිරියට යන ගමනක්. ඉතින් ඒක නිසා ඒ දෙයට මේ පාරිභෝගික වස්තු සම්බන්ධ නැත්තේ නෑ. ඒ සම්බන්ධයේ පාරිභෝගික වස්තු පිළිබඳව තමන්ගේ පිහිටීම බුදු කෙනෙක්ගේ ආදර්ශය ගන්න. රාමේශු රාමේශු කියලා රාජකන්‍යාවන් සහිතව යුවරජකමක් දාලා පාරට බහැලා ගන්නේ විදියට අවුරුදු 45ක් ජීවත් ජීවිත ලෙවල ලෝකෙට ප්‍රතිපදාවක් කියලා දුන්නා. රජපැතියේ හිඟන්නේගේ වෙස්සලාගෙන ජීවත් වෙනවා. මෙච්චර ලස්සන ජීවිතයක් තව ලෝකෙ ඇත්තෙම නෑ. එකපාරක් මට මතකයි මම නවල් එකකට ගොඩ කිව්වා මේ ලංකාවේ ඉන්න ප්‍රොෆෙසර් කෙනෙක් සබටිකල් ලීව් වලට පිටට ගිහිල්ලා එයා හෝටල් එක බේට කෙනෙක් විදිහට වැඩ කරනවා. ඒකට යාගේ මම යා ඉන්න ස්වරූපෙට අඳුරන්න බෑ. යාගේ ගෝලියම එනවලු දැන් මෙයා සර්ව් කරනවලු මේසෙට ගිහිල්ලා මේ යා ඒකට වේටර් විදියට. වැඩ කරන දෙන්න සතුටු. ලංකාවේ හිටියනම් ප්‍රොෆෙසර්. මෙහි ඇවිල්ලා වේටර් විදිහට වැඩ කරනවා. වැඩ කරලා ඒ සතුට ලබනවා. බුදුරජාණන් වහන්සේ වගේ රජ වෙලා ඉපදිලා ඊට පස්සේ පුණ්‍යාදාසිට පවා සෝපාකට පවා බොහෝම සීවේ සලසලා කටයුතු කරනකොට ඒකට තමයි නාත කරන්නේ. නාත කරන ධර්ම කියලා කියන්නේ. එතන මේ බැංකුවේ තියෙන සල්ලි ගානේ හෝ නමයි නමේ යකට එකතු වෙච්ච ඉලක්කම් කරු ගන්න නෙවෙයි. තමන් මේ සම්පූර්ණ හැකියාව තියේදී ඉංගන් එක්ක ආයේ ඒ කටයුතු කරන ගතිය. ඉතින් ඒක මේ සිද්ධාර්ථ කුමාරයා කාලේ උයන් කෙලියට යනකොටම කිසා ගෞතමී දැක්ලා කියලා කියනවා නිබ්බුතා නුන සාමාතා නිබ්බුතා නුන සාපිතා නිබ්බුතා නුන සානාරි යසයන් ඊසෝපති මේ මෙවැනි මිනිස්සෙක් ඉන්න අප කෙනෙක් කොච්චර සැනසෙන්නේ මෙවැනි මිනිස්සෙක් කෙනෙක් තාත්තා කෙනෙක් කොච්චර සැනසෙන්නේ නැද්ද? යම් ගෑණියෙකුට මේ මිනිසා මිනිහෙක් වුණාම ඒ අපන්ට කොච්චර සතුටින් ඉන්නේ කියලා. මේ දිවන් දැකලා නෙවෙයි. කුමාරයාගේ කාලේ ඉඳලම තිබිලා තියෙන ගතියක්. ඒක තමයි ඔය පාරමිතා පුරාගෙන ඇවිල්ලා තියෙන්නේ. එයාට මේ උපභෝග පරිභෝග වස්තු නැහැ කියලා කිසිම හිතේ බංකොලොත්තාවයක් නැහැ. එයා දන්නවා මට ඩක්ෂිනුත් එක ක්‍රමසාවිදි තියෙනවා. ඒ ක්‍රම ක්‍රියාත්මක වෙන්නෙම විපස්සනාවත් වැඩෙන්න ඕනේ. මේකේ ඉන්න ලද දෙයින් සතුටු වීම කියන එක තියෙනවා. ඒක අද කියලා දෙන්න අද ඉන්න දෙමාපියෝ ලැජ්ජයි. අපි චෝදනා කරනවා මොකද ආයේ මේ ඉන්න දෙමාපියන්ට වැඩිය ඒ අත්තම්මල මේක කරා. අත්තම්මලට වැඩිය මුත්තම්මල කරා. අත්ත මුත්ත කිත්ත කිරිකිත දත්ත බණත්ත කිරිකෑ මුත්ත කියලා හත්මුරු පරපරාවක් තියෙනවනේ හැම කෙනෙක්ම මේක පෙළලා තියෙනවා. අපි පඬිත වෙන්න ගිහිල්ලා ගොඩාක් උපභෝග පරිභෝග වස්තු වැඩි කරගෙන අපි පොරොන් වෙන්න හැදුවා. ඉතින් ඒක සමස්තයක් වශයෙන් ලෝකේ රත් වෙන්න පටන් ගන්නවා. ප්‍රශ්නයක් නැහැ. හැම වෙලාවෙදී මම මතක් කරන දෙයක් තමයි. ඒ වගේ සුපභෝග උපභෝග පරිභෝග වස්තු පාලනය කරත් අපි අද තීන්දුවක් කරගත්තා. මේක නිකන් හිතමුණත් අතමලවලා කියලා නෙවෙයි. භාවනාවත් එක්ක මේ නියතමානිකවට යන්න ගියොත් බුදුජානක සාහිත්‍ය දෙන කිසි කෙනෙක් කවදාකවත් නිග්‍රහ කරන්නේ නැහැ ඒක. මොනම ස්කෝවෝ කෙනෙකුට කෙනෙක්වත් එහෙම නියතමානී කෙනාට නිග්‍රහ කරන්න යන්නේ නිග්‍රහ කරන්නේ ඒක බුදුජානකසේ මේ දීර්ඝ කාලීනව බුදුරු දැකලා තේරුම් ගත්ත දෙයක්. ඒ නිසා අපිට මේක හිතට වද ගන්න පුළුවන් නම් අපේ නාටකන භාවනත් අපේ සනාත භාවයේ සසරණ භාවයේ අපිට එන්න පටන් අර ගන්නවා. ඉතින් මේ සිවුර වගේමයි ආහාර. සිවුර වගේමයි ආහාරේ අද බලන්න කොච්චර මේ අද සාමාන්‍ය මධ්‍ය ප්‍රමාණයේ gedaraක කන කෑම එහෙම නැත්නම් මේ කෙනාගේ ආහාරයේ තියෙන ගුණාත්මක සහ ප්‍රමාණය බැලුවොත් ඉස්සර ඉන්දියාවේ මහරජා කෙනෙකුටවත් තිබිලා නැහැ ඕක. මහරජාවරු පව රැට කාලා තියෙන දවල්ට ওই පෙට්ටිය පිළුණු ඉච්චිත් තමයි. දැන් ඒක සාමාන්‍ය මධ්‍යම ප්‍රමාණයවත් නැහැ. නමුත් ඇති කියපු එකක් දැකලා තියෙනවා. සතිනම් වෙන්නේ නැහැ. කෑමට දාන ආලවට්ටම් දිහා බලනකොට උගේ තියෙන්නේ කොහොම කෙරුවක් අතර තෙල් පැණියක් නැත්නම් කැවුම්ද පංචක් කිව්වා වගේ. ඒ ප්‍රෝටීන්, කාබෝහයිඩ්‍රේට් මේද විතරමයි තියෙන්නේ. ඕකට දාන ආලවට්ටම දැම්මට පස්සේ ඒකේ ප්‍රයිස් ටැග් එක වැඩි වෙන්නේ නැහැටි. කෑවට පස්සේ හිටගෙන බඩ යන්නේ නැහැටි. හරියටියක් කෑවගේ මොකක්වත් හරියන්නේ නැහැ. ඉතින් ඒ ආහාරය නිසා අද ඒ කම්පැනි ඕන එකක් ගන්නවා. මේ ආහාර බිස්නස් එකට ගියොත් අත්තුම ආයෝජනය කරන්න තියෙන බොහෝම ඉක්මනට දිනුනේ පුළුවන්. ඒක විතරයි මිනිස්සුන්ගේ තියෙන ඒ ආහාරයේ තියෙන රුචිකත්වය. ඒක නිසා ඒක දැනගෙන බුදු කෙනෙක් මේ තුන් වේලේපා දෙවේල කියුවේ ඇයි කියන එක පොඩ්ඩක් හිතන්න. මොනම විදිහකට ටෙස්ට් එකට මේක තේරෙන්නේ නැහැ. ඉල්ලුණා රැයට කන්නේ ඒක අකුසල කර්මයක්ද? ඒ භාවනා කරන රැයට කවම මොකද කරන්නේ? බත් කාලා කවුද අපායේ වී. දීපල් ලොකු උත්තර. නමුත් දැන් නිකමඩ කියනවා අට සිල් එනකොට දැක නොකා ඉන්නවා. පොරොල් ප්‍රවිදි වෙන්නේ නැත්තේ එකම හේතුව ඕක නිසා. ඔයාලා පුදුම බයක් තියෙනවා මේ රැහැට කෑව නැති හිතුවත් කරන්න බෑ කියලා. එකම හේතුවයි මට බෑ. මෙච්චරම භාවනාට රුචිකම තියෙන මෙච්චරම නිවන් දකින්න ඕනකම තියෙන මෙච්චර කැපකිරීම කරද්දී ඇයි මේ පිම්ම පැනගන්න බැරි? මොකද මම අවුරුදු 8ක් නැතුවා. ඒක සාක්ෂාත් කරගන්න. මොකද හන්දේ පහ වෙනකොට ඒක බත් පිළිපු පිඟානක් කොනරේ 8 වෙනකොට තව පිඟානක් කො. දවසට සාමාන්‍ය පිඟාන පහක් අහනවා. ඒක ඒ කාලේ හරිම විනෝදාංශයක්. මොකද අපේ අම්මා හරිය කැමති උල්ලු බත් කරනවා. ඒක පුළුවන් තරම් වෙලා තියෙනවා. මට කියලා වෙනම පිඟානක් තිබුණා. සාමාන්‍ය පිඟානක බෙදලා මදි මට. ඉතින් ඒ නිසා මම පැවිදිුණාට අම්මට දුන්න එකම දුක. අනේ ඇයට නොගායිකේ කොල්ලෙක්ගේ ගේ කුරුල්ලෙක්ගේ තරම් අස්සඩු වෙනවා. ඒක නම් කරගන්න එපා. ඒ ආදරේමයි තිබුණ නැත්නම් මං නැතුණයි කියලා අම්මට එතර ගාණක් නැහැ. ඒක ආදානම අවුරුදු 7-8ක් මහන්සි වුණා. මේක කොහොමද පටන් ගන්නේ? ඒ තරම්ම කැමැති කිජුයි. කැමදාසි. ඒක බුදුජානකසේ ඇයි මේ ශික්ෂාපදයකට දැම්මේ? අවුරුදු 20ක් යනකම් බුද්ධ ශාසනය අවුරුදු 45ක් බුද්ධ ශාසනය අවුරුදු 20ක් යනකම් රැයට කෑම කාලේ. ඒකට කියනවා පූර්ව බුද්ධ ශාසනය කියලා. ඊට පස්සේ බුදුජානකසේ කල්පනා කරලා කොහොම කැඳවලා කියන මහන්නේ මේක මෙතෙක් කල් දෙනාට මම අද ඉඳලා පුළුවන් නම් උදේ වරුවට විතරක් කෑම ගන්න මේක කියන්නේ. ඒක උදායි ආම්ර කතාවේ ඒ කතා දාන්නයි. පැවිදි වෙනකොට කිව්වනම් මම ඕක අහනවා. දැන් පැවිදි වෙලා දැන් නිදැමට මම කරන්නේ. මේව පුදුජානසික මේව මූණට මූණ ආවිය කරලා තියෙනවා. නෑ මුලින් එහෙම නම් මට කියන්න තිබ්බනේ. දැන් පැවිදි වුණාට පස්සේ කරන්න බෑ. ඊපස්සේ බුදුරජාණන් වෙනම සූත්‍රයක් දේශනා කරනවා. ලතුක්කෝකම සූත්‍රය කියලා. ඔබට කරන්න ඕනේ නම් ඕක කරත හැකි. බෑ කියන තරම් හිත බොළඳ නම් ළඟ බොළඳ නම් ඔබට බෑ. මේක කරන්න පුළුවන්. ඒ ඇයි ඒ ආහාරය පිළිබඳව ඇයි ඒ තියෙන කෙනාට උනත් රැට නොකයින්දී කියලා කියන්නේ කියන්නේ මේ ආහාරය පිළිබඳව මිනිස්සු මොන තරම් නාඩ ගන්නට නෝ භෝජන සංග්‍රහ ඒ පාටි දැන් අද ජීවන සමාජයේ එහෙම පාට් නැත්තම් ඉන්නම බෑ ඒක අත්‍යවශ්‍ය අංගයක් නේ පාටි පාටි කොයි ඒක තමයි මේ පොෂ් ලයිෆ් එක කියන්නේ ඉතින් කවුරු හරි කිව්වොත් මම පාටියට එන්නම් මම රැයට කන්න කෑම ගන්න නැහැ කියලා ඌ කරට ඌගේ වැඩන්නේ පාටියට වැඩන්නේ ඒ රැයට කෑම නතර කරන එකයි කාමයේ සුමිච්ඡාචාරය අතර ලොකු සම්බන්ධයක් තියෙනවා උන්ටට බඩ පිරෙන්න කෑවට පස්සේ කාම ක්‍රීඩා කෙරුවේ නැත්තම් නිදන්නේ ඒක තමයි මිනිස්සු කරන්නේ දවස පුරාම ආන්තිලා උන්ටට රැයට කන්න කෑවට පස්සේ යාක කාම ක්‍රීඩාව අත්‍යවශ්‍යයි ඉතින් ඒක තමයි ඔය කොළඹ නගරේ රැට සිරිපුර මිනිපීටි සාගරේ කැසිනෝ ඩිනර් ඉතින් මිටින්ද තමයි අපිට මේ යන්න ඕන අපි ඉක්මනට රට දියුණු කරගෙන යන්න හදන්නේ ඔතෙන්ද තමයි. මේ දේශපාලනඥයන්ට හරි ගියොත් ඕක තමයි අපිට හරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට මොකද වෙන්නේ මේ වගේ තියෙන නිහතමානී ප්‍රතිපදාවකට, සම්තුෂ්ටි භාවයකට, අල්පේච්ඡ භාවයකට, සතියට, සම්පජඤ්ඤයට මුණා වේද කියලා. සරණක් ලැබේද අසරණක් ලැබේද කියන එක හිතන්න පුළුවන් හැබැයි මේක ජන විඥාණය දාලා ඔක්කොටම කියලා දෙන්න යන්න එපා. Tamanට පුළුවන් ප්‍රමාණයක් පරිත්‍යාග කරගන්න ගියොත් ආහාරය සම්බන්ධයෙන් පුදුමාකාර කායික සහ මානසික සෞඛ්‍යයට මේ ආහාරය බලපෑමක් තියෙනවා. ඒ කායික ශක්තියට අපි කියන වීර්යයට කෝ බලපෑමක් තියෙනවා. ඒ නිසා ජීවිතේ විතරක් නෙවෙයි වෙන්න පාත්තේ කන කෑමේ ලද දෙයින් සතුටු වීමේ ගතිය තමයි අපි පින්න පාති චාරිකාව කියලා කියන්නේ. පින්න පාති චාරිකාව යනකොට මට ගියක් ඉස්සරහට ගිහිල්ලා මට බුරියාන් දීපන් කියලා කියයි. මම වෙනම නෝකක් ගන්න මට පීට්සා විතරයි මම ගන්න කියලා. අපිට ඒ ගෙදර තැම්බිච්ච දේ ගන්න වෙනවනේ. ඒකට කියන්නේ දෙපිලි වලින් පිට පාට වෙනවා කියන්නේ. ලැබෙන දේ ගන්නවා මොන දේ ලැබුණත් බුද්ධ භෝගිනේ. මේ බුදුහාමුදුරනේ දෙන්නේ. යම් කිසි ගෙදර කිව්වයි කියන්නේ අනේ සංසාරේ පිළිදෙනවා කතු වෙන්න යන්න කියන ඒ සුවපක්තිය තමයි. ඒ මිනිසුන්ට දොස් කියන්න බෑ. ඒක නිසා බුදුසසුනට කියනවා අලත්තම් යයි. අලත්තම් යදිදන් සාදු නාලත්තම් සුන්දරාමිති. උබයේ නේව සෝතාදී රුක්ඛං පතිවත්ති. පිටපාදයන් භික්ෂුව යමක් කෙනෙක් ලැබුණොත් හොඳට කෙල්කිටියට හොඳට ක්‍රම තාවසාදු සාදු හොඳයි. අලතයි අධ්‍යන්ත නාලත්තන් සුන්දරාමිජි කවුරුහරි කිව්වොත් එහෙම අද මොකුත් නැහැ සමිත ඒක තමයි සුන්දරකමක් තියෙනවා ඒක ඒක හිතට නැහැ උපයේනේව සෝතාහි ලැබුණා නොලැබුණත් ත්‍යාගේ නොසැලෙන ගතිය අත්‍තර මේ පින්න පාතේ නෑ මේ මිනිස්සු අපිට බැඳිලා නෑ හරියට ගහක් ළඟට ගිය මිනිස්සයා ඒක අහි ගෙඩි තිබුණේ නෑ කියලා ගහට බඳින්නයි කියත් නේ තිබුණොත් හොඳයි නැත්තම් ඒත් නෑ මොකද අවාරේ ආන්නේ වගේ මේ පින්න පාතේ යනකොට ඒ গিදර තැම්බිච්ච බතක් කාලා ජීවත් වෙන්න ගියාට පස්සේ බුදුජානනාංශික සම කරනවා මේ මීමැස්සෝ මල් නොතලා පැණි අරගෙන වර්ණ ගන්න විහෙටායේ කරදර කරන්නේ නැතුව යන බඩු බදියම. දීපණිය හදනවා. ඒ වගේ මුනිවලේ කමේ හැතරෙනකොට ඒ গিදර තැම්බිච්ච බතකින් මිනිස්සුන්ට පින් කරනවා. තමන්ටත් පින් කරගෙන බඩ ගමඩ බරක් වෙන්නේ නැතුව ජීවත් වෙනවා. ඉතින් ඒ නිසා මේ පින්න පස්චාරිකාව අපි ඒක බුදුදහමෙන් අපිට ලැබිච්ච දායාදයක් විදිහට කියනවා. අද ඉන්දියාවේවත් කරන්නේ. සිංගප්පූරු ගිහිල්ලා පිළිපිරිසුදා වැඩිවත් කෙලින්ම ඉරේලා. ඇමරිකාවේ තහන. ඉගෙන ආර්ථිකයේ ඉහළම තැන වෙයි. ගාතෑම තහන. ඒ තරම් ඒගොල්ලන්ගේ විවස්ථා. මම හිතන්නේ සමාජලාට ප්‍රථම ධානය ගත්තොත් කෙලින්ම ඉරේම දාන. දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ නිවන් දැක්කයි කියලා අහුනොත් එහෙම ඌ පිටි ගහනවා. ඒ තරම් විවස්ථාවක්. බැරි වෙලාවක ගා ගන්න බෑ. මේකෙදී අපි ඒක ලොකුම ලාභේ පිටු සිඟාවයි. සිඟා. ඉඟා කන්නේ. මේ කාටද ගියොත් උස්සස්ම ජීවන රටාව තමයි ඉඟා කන්නේ කියලා. ඔයගොල්ලෝ තෙටේ ඉඳන්නේ බනහ. රටාවල් වලින් ඉහළම රටාව තමයි බුදුදහමේ කරලා දෙන්නේ පිටින් ගාවන්නේ. ආහාරය පිළිබඳ කිසිම බලාපොරොත්තුවක් නැහැ ලාභ දෙයි සතු. ඒක මේ සේනාසනෙ ගැන කතා කරනකොට ගිරි ගුහා, ගල්ලේ, ගහක් යට. ඒ වෙනත් හතර ඇඳපු ගෙවල්, දෙක පළියට ගහපු ගෙවල්, සත් මහල් ප්‍රාසාද. ඒ කොයි එක හරි ලැබෙන දෙයකින් සතුට මිස මට මේ මේ විදිහට ගෘහ නිර්මාණ කරන්න ඕනේ කියලා කිව්වොත් කියන්න තියෙන්නේ බුදුජානක සඳහන් කරනවා බුදු වෙච්ච ගාම කියන්නේ අනේක ಜಾති සංසාරං සංදා විසං අනේක සංඝාකාරං කවේසන්තෝ දුක්ඛා ಜಾති පුනක්න මට මේ ඒ හදන එක අල්ලන්න තමයි මම මෙච්චර කාල සංසාරේ මං යනකොට ගියේ හදලා ඉවරයි මට පේන්නේ ඇතිවිච්ච ආනාපානය මට පුළුවන් ද ආනාපානෙ මුල බලන්න මට පේන්නේ ඇතිවිච්ච ආනාපානය මට පේන්නේ ඇතිවිච්ච බිම්බි වැක්ලි නිසා මම දැකලා තියෙන්නේ හදපු ගයක් ඉතින් මං සංසාරයක් ඇවිද්දා ඒක හදන එක අවලයි මං අද දැක්ක ඒකේ කැටිමඩල විනාශ කරා කුරුපා විනාශ කරා ආයෙ ගෙවල් වෙන්නilla නැහැ. මේක තමයි ආදර්ශයට දුන්නේ. තමන් වසනගේ අද ඒක පුදුමාකාර ප්‍රතිපලක් කරනවා. මිනිස්සුගේ මේ පුළුවන් කාර්යම් පෙන්නන්නේ තමන් ඉන්න ගේ. ඉතින් ඊට පස්සේ ඒක හොරු බින්දට පස්සේ එහෙම නැත්නම් ඒක මරුණට පස්සේ අප්‍රියදායක දෙයක් ගියොත් ඉතින් අර ගෙදරම ගෙවලෙක් වෙලා ඒකම කූණිමක් වෙලා ඉදෙත් එන. දැන් ගෙදර ඉමිස මොකද කරන්නේ? හොඳම කට්ටියක් ගෙනල්ලා අරු අල්ල කුප්පියකට දාලා. කරදිවලු හතක් ඈතට ගිහලා දානවා. ඔබ ගියා නම් ඵලයන් ඔය මල පෙරේත් එක්කලා එන්න එපා. ඔයගොල්ලෝ උනත් හොඳට මතක තියාගන්න මරුණට පස්සේ ආයෙ නම් ගෙවල් දිහාට යන්න එපා. ගිය ගමන් ඔයගොල්ලෝ අල්ලලා පොරොප් එක දාලා ගහලා ගිහිල්ලා කියනවා මේක කරදිවලු හතකින් එහා පැත්තට දාන්න එන්න බැරි වෙන්නේ කියලා. ඔය ගෙම්බ වෙන හරියක් ගෙම්බ වෙන්නේ කියනවා. කීකෝ ඉන්නෙම මැරෙනකොට ගේ ගැන අපේක්ෂා කරනවා. එමුකට පයින් ගහපුවම ඌ වැටෙන්නේ ගේ දිහා බලන්නේ. එම්බගේ ඇති ඒකයි. ඒ නිසා කියනවා ගෙම්බ පල්ලෙහාට විසිකරුවොත් හැලපල්ලේ ගේ දිහාට පොඩි වෙන්නේ. ඌ කන්ද උඩට විසිකරන්නේ කියනවා. ඒකට ඌ උඩට යනවා පස්සේ ආයෙ නැතිලු. ඔය ගෙම්බෝ ඉන්න හරියක් මේ ගෙවල් වලට ආසා ගැනීම නිසා ඇති වෙලා ඉන්න જાතිය. මේ රටේ නැහැ නේ. ගෙම්බෝ අඩුයි. දැන් ලංකාව වගේ තැනක පුදුම තෝගයක් ගෙම්බෝ ඉන්නවා. මොකද කී දෙනෙක් මැද්දද ඒ මට නම් එතන ගෙම්බන්න වැඩිය මේ ඒකමයි කරේ. අමතර කතාවක් වෙන්න ඇති. මේ සංඝයා වහන්සේලා මරණ පස්සේ ගෙම්බෝ වෙන්නේ රිලව් වෙනවා. වගේ මට පේනකොට හැම ආරම්භයක්ම යන්න ඕනම තැනක මම්ස් ඇන් මංකීස් ඒ පුදුම සම්බන්ධයක් තියෙනවා. මම ඉන්දියාවේ ගියා. ඉන්දියාවේ ගියාම ඒ රිලව් ඉන්නේ. මට නම් මොකක් හරි ගිලව් වෙනවා කියලා කියන්නේ අදිමානයේ තියෙන කෙනා බල්ලා වෙනවා කියලා කියන්නේ අවමානයේ තියෙන කෙනා. ඉතින් මරණට පස්සේ යම් ප්‍රමාණයක බැඳීමක් තිබුණොත් එහෙම දැන් ඔක්කොම වදිනවනේ ඔක්කොම කඩ දෙන්න බොනකොට නිකන් අයිය වෙනවානේ කුඹරවනේ. ඉතින් ඒකට මම මම දන්නේ නැහැ කියන එක අසාධාරණ නැති. මම කියන මම හාමුදුර කෙනෙක් නිසා මට ඕගොල්ලන්ට මම කොහොමද කියන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒ නිසා මේ තේනාසන වලට අද තියෙන තරගෙ අද තියෙන ධර්ම දිහා බලනකොට ඒ එකක් නඩත්තු කරන්න කරන ඊට ඒ නඩත්තු කිරීමේදී තියෙන වෙහෙස මේ නිසාම අදුනිෂ්ක්‍මණය කියලා කියන්නේ දීගිය තැහැරීම. දීගිය තැහැරීම තමයි අපි ඔය කියන්නේ කාමයේ තැහැරීම කියලා. දීගිය කියන්නේ ගිනිගයක් කාමයක්. මේ ගේ ගේක තියෙන බිත්ති හතර කියලා කියන්නේ හැංගිලා කාම සේවනය කරගන්න තියෙන ගුහාවක්. වෙන මොකක්වත් නැහැ. ඉදිරි කියන්නේ තමන්ට අවශ්‍ය වෙලාවට කාම සේවනය කරන්න දොරවල් වහගන්න පුළුවන් තැන. ඉතින් ඒ නිසා කාම භෝගීන් වැඩි වැඩි විදිහට ඒව සකස් කරගන්න. නමුත් ඉස්සර හිටපු වැද්දෝ ගල්ලෙන කේහියේ බැඳපුවම අලුත් ජෝඩුව කැලේට යනවා. රැය හැතැන්න කැලේට යනවා. මේ ලෝක වලක් ඉඳලා හනිමෝන් එක යන්නේ මේ සනුවරත් එක්ක ඉන්න පිටතෙන් උඩට. දැන් හනිම මුලින්ම හම්බ කරගන්න කන්නේ ටූරිසම් කියන්නේ. හැබැයි වෙලා තියෙන්නේ හනිමුන් නෑ මේ තුන්වෙනි කසාදේ හතරවෙනි කසාදේ වගේ ඒවා තමයි කෙරෙන්නේ ලොකුවට. සාමාන්‍ය පළවෙනි කසාදේ වෙනකොට ඉතුරු වෙලා දෙයක් නැහැ. මේ දේවල් හරහා පේලා තියෙන්නේ මේ මිනිස්සු මේ කාමය පටලවා ගත්තට පස්සේ මේ චීවර පිට පාට දේනාසන කියන මේ ලස්සන වචන තුන වෙනුවට ඇඳුම් කෑම සහ ලැබු පොළවල් කියලා තුමාකාර කතන්දර හදාගන්න. බේසත්ති පරික්කාරක් පිටචන. නෝසාර හරිමංස සූත්‍ර දේශනාදී සර්වඥාන්සේ සඳහන් කරනවා ඊගාව මේ නාටකන ධර්මයේ පොඩි සම්බන්ධයක් තියෙනවා. යම් කිසි කෙනෙක් චීවර පිට පාත සේනාත නැත්නම් ඇඳුම්, ගෙවල් දොරවල් ආහාර පිළිබඳව අල්පේච්ඡතාවෙදී ගියොත් එයාගේ භාවනාව උතුමාකාර ඉදිරියට යamak වෙනවා කියන්නේ. ඒ කියන්නේ අරති කියන චෛසිකේ බාධාව නැති වෙලා එයාට නිකන් ට්‍රැෆික් ජෑම් එක නැති පාරක් හම්බුනා වගේ භාවනා ඉදිරියට යනවා. ඒක නිසා භාවනාරාමෝති භාවනාරතෝ පහනාරාමෝති පහනරතෝ කියලා ඇඳුමයි සේනාසනයයි දගුම්පොළයි කැමයි පිළිබඳව නිහතමානී අර පිළිබඳව දායක වුණාට පස්සේ ඊට භාවනාවට තුන බාධා තේරෙන්න නැති වෙනවා. මේවයි තමයි භාවනාවට බාධායි. ඉතින් එතකොට පේනවා මේ තුන නැතුව අර්ග කරන්නත් බෑ අර්ග නැතුව මේක කරන්නත් බෑ ඒ නිසා මේව අතර තියෙනවා සම්බන්ධතාවයක් එකක් තමයි අර්ගය නැතිවීම අනිත් එක තමයි මේ කියන අනාථ කරන භාවය නැති කරන්නේ අපි අනාථ වෙලා තියෙන්නේ මේ භෞතික සම්පත්‍ය වලටයි අපි අනාථ වෙලා තියෙන්නේ නමුත් අපි ඇඟ හැදිලා තියෙනවා මනුෂ්‍යයාගේ ශරීරය හැදිලා තියෙනවා ඕන දෙයකට හැද ගන්න පුළුවන් ඒක එකක්වත් අපි වැඩ ගන්න නැහැ මේ සුඛෝපභෝගී වස්තු තියෙන නිසා අපි එන්නේ එන්නේ එන්නේ නිකන් පින්න කෝල් ගෙඩි වාගේ කිසිම දෙයකට හැඩ හැඩ ගැහෙන්න බැරි තැනකටපත් වෙලා තියෙනවා. ඒ මේ සුඛෝභෝගී වෙනසන් තාක්ෂණය නිසා. මොකද සර්වඥාන්සේ කියන්නේ යන්න කැලේට ගිහිල්ලා ජීවත් වෙන්නේ ස්කවුට් කෙනෙක්වා. ඒකට බය නැතුව කතා කරන්න උන්වහන්සේ අත්දැකපු නිසා. ඒ නිසා භාවනා ජීවිතයේදී මේ වගේ දේවල් වලට එනකොට මේ උපභෝග පරිභෝග වස්තු විපදව ක්‍රියා කරන භාවයේදී ආ බලනකොට පේනවා මේක ලෝකෙට කිවි නැති උනාට කමන්නේ නැහැ තමන් එන්නේ එන්නේ මේ පරිත්‍ත කර ගැනීම කරනකොට ඒක ඒ කෙනා තුළ ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා එතන පෞෂත්වයක් ගොඩනගෙනවා නැත්නම් නාත කරන භාවයක් ගොඩනගෙනවා එහෙම නැත්නම් අර්ථය යටපත් කරන්න පුළුවන් ගැටයක් වෙනවා ඒක අනිත් කෙනෙකුට කියලා දෙන්න බෑ වගේ තේරෙනවා ඒ තරම්ම සියුම් ධර්මයක් මේකේ සුච්චද කියනවා නම් පසේ බුද්ධ ඥානවන්තයම මේක කියලා දෙන්න පිළිපෙන්නේ නැහැ එළන්නේ කියන්න බෑ සම්මා සම්බුද්ධ ඥානවන්ත කෙනෙක් විතරයි උත්සාහයක් කරන්නේ උත්සාහ කරාට ඇහෙන්නේ කීයෙන් කියන කරකට බලන්න. මොකද මේකක් ප්‍රෙස්ටිජ් එකට හදාගන්න හදලා. ඒ නිසා භාවනා කරන එක නා ඒක නෙවෙයි ගන්නෙ. එයා ගන්නෙ ඒ තමන්ගේ නිහතමානී භාවය එහෙම නැත්නම් තමන්ගේ තියෙන අල්පේච්ඡ භාවය තමන්ගේ දරුවට ආදර්ශයක් වෙන්න. තමන්ගේ ශිෂ්‍යයාට ආදර්ශයක් වෙන්න. තමන්ගේ ගමට ආදර්ශයක් වෙන්න පුළුවන්. ඒක දිව්‍ය දිවි දේවතාවුන්ගේ පවා සැලකිල්ලට ලක් වෙනවා. තමන්ට තේරෙන්නේ භාවනා ජීවිතයේ තිබුණෝ බාධාවල් අඩු වෙලා මෙන්නට වඩා හුදෙකලාව විවේකයේ සහ පිරිච්ච ප්‍රතිය සන්තුෂ්ටෝ කියලා කියන්නේ ඒකයි. පිරිච්ච ගැටේට පටන් අර ගන්නවා. ඒ සම්බන්ධතාවයේ තේරෙනකොට ඒක නා ඒ කඩේම පාස් කරලා ඉවරයි. කඩේට ඉස්සලා මේකේ සම්බන්ධතාවය තේරෙන්නේ. ඒ තරම් සියුම් දෙයක් තියෙන්නේ. ඒ නිසා මේ කරගෙන යන භාවනා අපේ ඒ නාටකන දක්වල මෙතේ සාකච්ඡා කරපු දේවල් වල තමන්ට දක්ෂකමක් පුරුවක් පුරුබෝටකමක් තේරෙනවා නම් පුළුවන් තරම් බලන්න මේ ශිල්පසේ විශේෂ පුළුවන් තරම් බුද්ධ ආදී උත්තරමනාසලා පෙන්නපු ක්‍රමේ කියා පහන් නැතුව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න එතකොට තමයි තේරෙන්නේ සමලේ කපිනමුනා වගේ මේ ගමනේ පහසුවක් තියෙන්නේ. එහෙම පහසුව පිණිස අද දවසේ ධර්ම දේශනාවේ වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා ශිල් දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා සුවපත් වේවා සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බ සාදු සාදු අනුමෝදිතබ්බ මිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයු අන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පatti සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිජ්ජතු සීලවන්තං ගුණවන්තං